නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ ආරුක්ඛමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං අනිදාය පරිමුඛං සතින් උපච්ඡපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි වතාවටත් මේ වටිනා මහානීය සතිපට්ඨාන සූත්‍රයේ මුල් කරගෙන ධර්ම දේශනාවකටයි පිවිසීම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පසුගිය වාරේ පළවෙනි වාරේ සතිපට්ඨානය පිළිබඳ හඳුන්වා දීමත් දෙවෙනි වතාවේදී සූත්‍රයේ ඉදිරියට ගමන් කිරීමක් වශයෙන් ආතාපි සම්පජානෝ සතිමා කියන ඒ ගුණ තුනෙන් ආතාප ආතාපි නැත්නම් වීරයවන්ත කෙලෙස් තවන වැර ඇති වීරවන්තයාගේ ලක්ෂණ ටිකුත් සාකච්ඡා කරන්න යෙදුණා. අද අපි තවත් මේ සූත්‍රයේ ඇති පාලි පාඨයන් ඉදිරියට ගමන් කරමින් ප්‍රධාන වශයෙන්ම කායගත සතිය නැත්නම් මුලින්ම දක්වන කායානුපස්සනාවේ භාවනා ක්‍රමයකට මුල පාදා ගන්න උත්සාහ කරා. මේ භාවනා ක්‍රමය බොහෝ දෙනා දැනටම දන්න දෙයක්. නමුත් මේ භාවනා ක්‍රමයක් එහෙම නැත්නම් වෙන විදිහකට කියනවා නම් මූල කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන අර කියන ආතාපි ගුණය, අර කියන සතිමත් ගුණය, හරිම අර කියන සම්පජඤ්ඤ ගුණය වගේ දෙයක් සාකච්ඡා කිරීම බොහොම ප්‍රායෝගිකයි. ඒ නිසා ආනාපානසති කියන මුල්ම භාවනා ක්‍රමය ඉදිරිපත් කරගෙන ඒ ಗುಣ විශේෂයෙන්ම සතිය නැත්නම් සතිමා කියන සතිමත් පුද්ගලයා කියන ಗುಣ ඉඳ තිබුණොත් සම්පජඤ්ඤය කියන ගුණය ආදී වශයෙන් ආනාපානයට සාපේක්ෂව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කටයුත්තේදී අපි මුලින්ම ඉරවුල් කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. මට අවශ්‍යතාවය තියෙන ප්‍රධාන වශයෙන්ම මේ ආනාපාන සති භාවනාවේදී විපස්සනාව කෙරෙනකොට මේ ආකාරී සම්පජානෝ සතිමා කියන ගුණ වැඩෙන හැටි ක්‍රියාවත් වෙන හැටි ක්‍රියාවත් කළ යුතු හැටි පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නයි නමුත් සතිපට්ඨාන සූත්‍රයේ එහෙම ඒකාන්තක ඒකාන්තව විපස්සනා විතරක්ම නෙවෙයි හොඳට ඉඳ තියලා තියෙනවා ඒ සමාධි කොටසක්. ඒ නිසා අපි මේ ගුණයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම භාවනා ක්‍රමයක් ඉදිරියෙන් තියාගෙන ඒ සමාධිය වැඩි වීම සඳහා කොහොමද මේ ආදාපි සතිමා සම්පජාන කියන ගුණ ක්‍රියාවත් යුක්ති ක්‍රියාවක් කරන්නේ ඒ වගේම විපස්සනා විදී ඒක මොකද්ද කියන විශේෂ භාවය කියන දෙකම සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා මේ වෙලාවේදී මේ දෙකම උපේක්ෂකව එක කෙරෙහිම සමාන ආගයකින් අනුකම් දීම වටනවා. තමන් ක්‍රියාත්මක කරන්නේ සමාධි භාවනා කොටස නම් ආනාපානයට සම්බන්ධව ඒ කොටස වෙන් කරලා ඒ ආයුධයෙන් කරලා ඡන්ද ඥාන ශක්තිය පාවිච්චි කරන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව එහෙම නැත්නම් විශේෂයෙන්ම විපස්සනාටම සාදරව පටන් ගන්නා වූ කිඳී නැකීම් භාවනා කරනවා නම් මේ ආනාපානට සම්බන්ධ කරලා දෙන විපස්සනා උපදේශ පන්ති කොටස් ඒත් වෙන් කරලා ගන්නට දක්ෂ වෙන්න ඕනේ කියලා මතක් කරලා දෙනවා. ආන් එතකොට මේ දේශනාව දෙපැත්තකින් සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක පටලවිලා සංකීර්ණ භාවයක් නොවේවා ආශයන්ට තමයි මේ මූලික වචන ටික මේ පාවිච්චි කරන්න යෙදුනේ. ඉතින් අපි නැවත අර මුල් මාතෘකා කරගත්ත පාළි කොටසට ගියොත් කතංච බික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. සර්වචන් වහන්සේ විසින් වෙන විදිහට කියනවා නම් සර්වඥතා ඥානයේ තුන්කල් දකින්න උත්තමයන් වහන්සේ නමක් කොහොමද කයේ කය අනුව බලන්නේ? ආන්නේ පුහුණුව සඳහා භික්ෂුවක් කොහොමද කයේ කය අනුව බලන සුබ වාසය කරන්නේ කියන එක සර්වඥාන්සේ ප්‍රශ්නයක් ආකාරයටයි අපි අදීපපත් කරගත්ත පාඩේ මුල සඳහන් වෙන්නේ. මේකට කියනවා කටේතු කාම්‍යතා ප්‍රශ්න මේ පුච්චා කියලා. Tamanට අද පාඩම කියලා දෙන්න ඕනේ කොටහ මෙන්න මේකයි කියලා හඳුන්වා දීම සඳහා ඉස්සල්ලාම ඒ ශ්‍රාවකයන් ඉදිරි පිට ප්‍රශ්නයක් අහන. මේ ප්‍රශ්නේ කවදාකවත් ශ්‍රාවකවර පන්තියක වගේ අත උසලා මට මේක දන්නවා කියලා සර්වචනාංශපති උත්තර දෙන්නේ නැහැ. දන්නවා ඒ කටේතු කම්මිතාවේ තියෙන්නේ මට මේ අද කියලා දෙන්න හදන පාඩමේ මාතෘකාවයි මේ අඳුරන්නේ. හඳුනා දෙයි. ඒ වගේ තමයි අසංස වික්‍රේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මානෙනි වික්ෂුවක් විසින් සංසාරේ බය දක්නා සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක් කොහොමද කායේ කාය අනුව බලන්නේ? ඉද වික්‍රේ වික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. අන්න එවැනි කෙනෙක් අරඤ්‍යගතව හෝ රුක්ඛ මූලගතව හෝ ශුඤ්ඤාගාරයට පෙළඹෙනවා. නිසීදති පල්ලංකා. හුඟක් වෙලාවට මේක කලින් වල සාකච්ඡා කර විදිහට මේ ආනාපාන සති භාවනා පිළිබඳව හඳුන්වා දීමක් කරන සෑම වෙලාවකම සර්වචනාංශමේ පල්ලංකය පරියංකය ඉඳ ගැනීම විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. පොත්වල අනන්තවත් තියෙන බුදුගුණ භාවනා කරන හැටි, මෛත්‍රී භාවනා කරන හැටි, අනිකුත් කායගත සති කොටස් ඒකෙදි මේ විදිහට ඒ පරියංකේ විශේෂිත නැහැ. ආනාපාන දක්වන සෑම තැනක ආනාපාන සති සූත්‍රය එහෙම නැත්නම් මේ සතිපට්ඨානේ කොතනත් වගේ මේ සංකල්පයේ සඳහන් වෙලා තියෙනවා. ඒ මොකද ඒ වැඩ කරන්න හදන මේ වාතය නැත්නම් ඉහළ පෙළ යන ආස්වාද ප්‍රසආත වායුව සඳහා ඒ කියන පරියන්කේ ඉතාමත්ම මේ වාසිකායයි. නිසීදති පල්ලංකං උතුම් කායං පනිදාය පරියෝකං සතිං උපස්සපේක්ඛා. ඒ උඩුකය කෙලින් තබා ගැනීමත් ඒ ඉදිරිපත් කරගන්නා වූ අරමුණට සතිය යොමු කරවීමක් කියන මේ කාරණා එක විදිහක පූර්ව කෘත්‍යය. වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා කළ යුතු කොටස. ඉතින් මේ ඉන්න පිළිසෙ උගව දෙනෙක් දැන් මේක සම්බන්ධව ඒකෝ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේක කලින් ඒ වගේ මූලික හඳුන්වා දීම් වලට ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම නමුත් දේශනාවේ සම්පූර්ණ භාවය සඳහා කිව්වොත් ප්‍රායෝගිකව කියනවා නම් බොහොම හොඳයි වඩාත්ම කියනවා නම් සක්මන් කරලා ඉවර වෙලා තමයි හොඳ පරියන්කේක වාගේ. ඒ පරියන්කේ සමහරකට උපරිම දක්ක හොඳ මේක තමයි බස් පරියන්කේ. සම්මාර්ථනේ කියලා Hindu ආගමේ හඳා හඳුන් කරන දෙය. නමුත් ඒක ඒක අත්‍යවශ්‍ය දෙයක්වත් එහෙම නොතිබුණොත් බෑ කියලා දෙයක්වත් නෑ. එහෙම නැත්නම් අර්ථ පරියන්කයට යන්න පුළුවන්, වීරාසනයට යන්න පුළුවන්. දැන් සාමාන්‍ය බුදු පිළිමයක් දකිනකොට අපි එකක් තමයි දකින්නේ. එක්ක බද්ධ පරියන්කේ පත්මාසනේ කියනවා සමහරකට වීරාසනේ කියනවා සුඛාසනේ කියනවා ඒ කොයි එක හෝ වාඩි වීමේදී ඒ ਸਰවඥාන්ති වාඩි වෙච්ච තාලෙට ਸਰවඥාන්ති කියාව උපදේශ පිළිපද්දොත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කියන ඒක ගෞරවයක් තමයි අපි ඒ කරන්නේ බොමුලකට යන්නේ ඒකයි පූජනීය ස්ථානට යන්නේ ඒකයි ඉතින් ඒ ਸਰවඥාන්ති විපාල පරිවර්තනයක් මනුස්ස පරිණාමයේ සිද්ධ කරා. ඒ සිද්ධ කරන වෙලාවේදී යම් ආකාරයකින් ඉඳගෙන හිටියේ අපි උත්සාහ කරනවා. එහෙනම් බැරි නම් ලෙඩක් දුකක් තියෙනවා නම් තමයි අපි ඊට වැඩි වෙනස් පහසු ආසනයක් ගන්න. කොහොත නමුත් අවශ්‍ය කරන මේ ආසනයේ සුවය ආසනයේ පහසුව. එහෙම නොවුනොත් පටන් ගන්නකොටම හිත වේදනාව විශේෂයි. එහෙම නැත්නම් වෙනත් දුෂ්කරතා විශේෂ වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට කයට මෛත්‍රී කරන්න ඕනේ. තමයි මේ කරන්න හදන්නේ ජීවිතේ නෙවෙයි සංසාරේ වැදගත් වැඩක්. ඒ නිසා ඒකට හොඳට හිත කය යොදලා සුදුවට පහසු ඉරියව්වක වාඩි වෙනවා. වාඩි වෙලා දෙක වහගෙන සුදුවට ඉරියව්ව පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒක සමබරව තියනවාද? සැහැල්ලුව මුදාහල තත්ත්වක තියනවාද කියලා. දැඩිව ගත්ත එහෙම නැතුව ඇද වෙච්ච ස්වරූපයක තිබුණොත් ඉඳ ගන්න වෙලාවේදී වෙහෙසක් නැතුණත් නොබෝ වේලාවකින් වෙහෙසෙන්න පුළුවන් විශේෂයෙන්ම අර ඉහළ පහළ යන හුස්ම ධාරාව විකෘති කරන්න ඉඩ තියෙනවා එහෙමනොත් ඉෂකක්කුම් වෙනවා ගැස්සිලි හැප්පිලි වගේ දේවල් එන්න පටන් ගන්නවා ඒ නිසා පරියන්කේ බොහෝම පහසුට තියාගන්න ඒ අර බටහිර මේකට ගිය කෙනෙක් තමයි ඒක විස්තර කිරීම සඳහා මතක් කරලා තිබුණේ අර මිසරේදීව පිරමීඩයක් වගේ හොඳට තහවුරු ටෙම්පර් කරන්නේ ඇත්තටම හොඳට බද්ද පරියන්කේ ඉඳගෙන දැට ඒ සුදුසුකමකට තිබ්බහම හැම පැත්තටම ත්‍රිකෝණාකාර ක්‍රමයක් තියෙන බොහෝම වේලාවක් ඉන්නවා. ආනේක හදාගෙන තමයි අපි උතුම් කායං කනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. තමන් ඉදිරිපත් කරන්න හදන අරමුණට හිත යොදන්න යන්නේ ඊට වැඩි ඊට පස්සේ. ඉස්ලාම කරන්නේ ඒ සඳහා තමන්ගේ කාය සූදානම් කරගන්න. සූදානම් කරලා කයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ කය හුඟ වේලාවක් මේ ඉරියව්වෙම තියන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ අපි කය අමතක කරනවා මේ අදහස් කරන්නේ මොකද්ද මේ පරියන්කේට එනකන් හිත අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම සැරිසරුවා මම අජත්ත අනිත් අය බහිෂා වශයෙන් අජත්ත බහිෂා අතරත් සැරිසරුවා ඒ වයි අයින් කරලා දැන් හැම තැනම කාලය අනුව හැම තැනම හැසිරිච්ච හිත දේශය අනුව හැමතැනම හැසිරිච්ච හිත දැන් කයට ඒ පාදතලයේ උඩ කිස්මත්ෙන් යට හැම පරියන්ත කරන ඇති කයට අරගෙනilla මේ ආසනේ හැදින්නේ කරන්නේ. ඒක සමාදාන වෙනවා නම් ඒක yaadෙනවා නම් තමයි ඊටත් වඩා ඉතාමත් සියුමු අර ආනාපානේ හැපෙන තැනට හිත යොමු කරන හරියට ඉදිකට්ටක් කල්පනෙට්ටක් ඩ්‍රොයින් පින් එකක් වදින තරමට වගේ පුංචි කරන්නේ. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙන්න ඕන. ඉස්ලාම ලෝකේ පුරාම කාලේ පුරාම දේශේ පුරාම හැසිරෙමින් තිබුණ හිත. ඒකට කයර ගන්න. මේ මොහොත ගන්න. අරගෙන ඉවරලා තමයි අපි උතුම් කායං කය ඍජු කරගෙන පරිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. ඒ සතිය ඉදිරියෙන් තියා ගන්නවා. මොකේදද? ඒ ආනාපානියත් එක්ක ස්පර්ශ වෙන තැන බලන්න. ඊට පස්සේ තමයි සෝ ඒ හිතේ සතෝව අසසති. සතියෙන් ආස්වාද කරයි සතියෙන් ප්‍රසවාස කරයි. එතකොට දැන් කයේ ඉරියව්ව දිහා බලපු හිත ඊට පස්සේ ආස්වාද ප්‍රසආදේ දිහා බලනකොට තමයි වැටහෙනවා නම් මේ ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය තමයි හොඳටම පිළිසිඳින්නේ පිළිසිදු වෙන්නේ විචිත්‍ර වැටෙන්නේ එක්කෝ උඩුතොලේ එහෙම නැත්නම් ආසිකාග්‍රේ එහෙම නැත්නම් ආසේ මැද එහෙම නැත්නම් හුස්ම ධාරාව හැරෙන තැන ළමාට උගුරේ නැත්නම් අපුවේ නැත්නම් උදරේ කොහේ හෝ ඒ හැපෙන තැන හොඳට ලක්ම කරගන්න ආනාපාන සති භාවනාව කියලා කියන්නේ මේ නාසිකාග්‍රය හෝ උඩුතොලේ වැඩිම අනුව කරන සතිය පිළිwidetildeමයි. නමුත් ඒ ඊට අමතරව වෙන තැනක් වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා නම් අන්න ඒකට අපි සාදර වෙන්න ඕනේ. නිතරම පටන් ගන්නකොටම ආනාපානිය කියලා නාලිකාග්‍රය හෝ උඩුතොල කියන්න උත්සාහ කළොත් ඒක සමහරට විකෘතියක් වෙන්න පුළුවන්. ප්‍රකෘතිය නොවෙන්නේ ඉඳී කියන ස්වභාවික නොවෙන්නේ ඉඳී කියනවා. ඒක ඉස්සල්ලා මේ සතෝ අස සති සතෝ පස්ස සති කියන පියවරට ඉස්සල්ලා ඒ හැපෙන තැන හොඳට විසද කරගන්න. හොඳට ප්‍රායෝගිකවම කන ලකුණු කරගන්නවා. ඊට පස්සේ අරමුණ දෙකට බෙදනවා. ආස්වාද අරමුණ සහ ප්‍රස්වාද අරමුණ. ආනාපානයි කියන එක ආනය සහ අපානය කියලා දෙකට බෙදනවා. බෙදලා ඒ අනුව සතිය පිළිගනවා. අසතෝ අසසති සතෝ පසසති. එතකොට අර එදිනදා කාලයේ සීමාවක් නැතුව දේශයේ සීමාවක් නැතුව අජත්ත වෛද්‍ය සීමාවක් නැතුව හැම තැනම හැසිරෙන තිබුණ හිත ප්‍රථමයෙන් ආයත ගත්තා. ඊගාවට අපෙන් තැනට ගත්තා. අපිට තැනටත් අරගෙන දැන් අර අරමුණේ ආස්වාද අවස්ථාව සහ ප්‍රසවාස අවස්ථාව කියලා දෙකට බෙදලා. මේකම තමයි පිම්බීම හැකිලිම කියන උදරයේ චලන ප්‍රකට වෙන කෙනෙකුට නම් පිම්බීම අවස්ථාව සහ හැකිලිම අවස්ථාව කියලා දෙකට බෙදෙනවා. දැන් මේ කියන්නේ අපේ හිත හොඟා බොහෝම සියුම් වැඩකට දැන් යොමු වෙලා ඉන්නේ. මෙතෙන්ට යනකොට මේ සතිය පිළිබඳව බොහෝමත්ම ලොකු යදොමක් අවශ්‍ය වෙනවා. වීර්යයක් අවශ්‍යයි. අපි එදා කතා කරපු විදිහට ඒ ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි. අපි කියන ආතාප වීර්ය කෙලස් සවන කෙලස් වියලවන වීර්යයක් අවශ්‍යයි. මෙතනදී මේ වීර්ය ගැන අපි එදා කියපු ටික පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ තෙක් ඒ පුද්ගලයා ආරණ්‍යගත වෙන්න, දුක්ඛ මූලගත වෙන්න, ශුන්‍යාගාරයකට යන්න, ඒ වගේම මේ සතිපට්ඨානයේ තියෙන සත්‍තාන විසුද්ධිය ආදී කොටස් ආ වූ ඒ මූලික අංශංශ පිළිගන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාව තමයි මූලිකම ශ්‍රද්ධාව. ඒක තාම වැඩට බහලා නැහැ. ඒකට කියන ප්‍රසාදය. ප්‍රසාද ශ්‍රද්ධාව. ඒ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් තමයි මෙතෙන් මෙතන එන්නේ. ඇත්තටම කියනවා නම් යෝග ජීවිතේ වැදගත්ම කොටස ඒ ටිකයි. ඊට පස්සේ අපි දැන් විස්තර කරන්න හදන්නේ එහෙම පිළිටුවා ගන්නාලද වීරියක් මේ ශ්‍රද්ධාවක් ඇති ශ්‍රද්ධාවක් ඉදිරිපත් වෙලා වීරියක් ඇතුවාගේ දෙන්න ඇවිල්ලා ඊට පස්සේ වැඩ කරලා බලන්න තියෙන කැමැත්ත. ශ්‍රද්ධාව කුසල ඡන්දය බවට පෙරලෙනවා. අත්තු කම්මිතා කුසල ඡන්දය කියලා මේක කියනවා. මේ කියාපු සත්තාන විසුද්ධිය ඇත්තද? ඔය කියන විදිහට සත්‍ය අපිට පිළිටවන්න පුළුවන්ද? ඔය කියන වීර්ය මා තුල දැනට ක්‍රියාත්මකද කියලා ඒක වතුරට දාලා බලන්න හදනවා. ඉදියත් කරන්න හදනවා. ක්‍රියාවක් කරන්න හදනවා කියනවා කුසල ඡන්දය කියලා. මුලින් තියෙන ශ්‍රද්ධාව ඊට පස්සේ කුසල ඡන්දය බාටපත් වෙනවා. මේ දෙක බොහොම අර මූල ධර්ම වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් දෙකක්. මේ දෙක අනුව තමයි අපි වීර්ය ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතෙන්ට හදාගත්ත පදනම මත දැන් අපි අතිරේක වීර්යයක් ක්‍රියාවක් කරන්නයි හදන්නේ මේ සතිය යව කවන්න. බල ගන්නවන්න. ඒ නිසා මේ <clears throat> මේ වෙලාවට මෙන්න ආස්වාසය මෙන්න ප්‍රස්වාසය කියන දෙක වෙන් කරන මට්ටමට දැක් ගන්න පුළුවන් නම් එතකොට ඒ කියන්නේ යෝගාවචරයට <clears throat> දෝරේ ගලන ඉස්සරෝම හිත පොඩ්ඩක් කරන හිතවිලි වල ඉච්ඡර බාධාවක් තියෙන්න බෑ. ඒ වගේම කය වේදනාවකින් හිත වෙහෙස කර වෙලා වේදනාවෙන් පීඩිත වෙලා කියන්න බෑ. ශබ්දාව වලින් මේ ශබ්ද වලින් බාධා වෙලා කියන්න බෑ. යම් ප්‍රමාණයක සීකරුකමක් මේකල්කමක් තියෙනවා. මෙන්න සතිය මේ ආස්වාසේ දකින්න අවස්ථාව. මෙන්න සතිය ප්‍රස්වාසේ දකින්න අවස්ථාව. මේ දෙක නිර්වෝල් භාවය තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒක නිසා මම පුද්ගලිකව මතක් කරනකොට ඒ දෙකේ රස දෙක වෙන් කරලා දැක ගන්න කියන තරමටම අවධානය යොමු කරනවා. මෙන්න ආස්වාද අවස්ථාව මේක ප්‍රස්වාසය නෙවෙයි. ඒකෙන් වෙන් කරලා අත්ලෙන්නේ නැතුව දැක ගන්න උත්සාහ කරනවා. ප්‍රස්වාස අවස්ථාවේදී ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසයේ බවට ආස්වාසයෙන් ප්‍රස්වාසය ඇති රස වෙනස. නැත්නම් අත්දැකීමේ වෙනස, විඳීමේ වෙනස දක්වාම අපේ හිත මෙහෙවනවා. මේ මෙහෙවීම සඳහා අවශ්‍ය කරන්නේ අර කියන කුසල ඡන්දය කරබැලීමේ ආසාවත් ඒ වගේම මූලික ආරද්ධ විජය නෙවෙයි පග්ගහිත විජය කියලා ගත්ත වගකීම අත්ත නෑර ක්‍රියාවක් කරන ඒකාකාර වීර්යයක් අවශ්‍ය කරනවා. එතකොට තමයි මේ සතිය කියන චෛසික ධර්මය ක්‍රියාවත් වෙන්න පටන් අරගන්නේ. නැත්නම් සතිය වැඩ කරන්න ඉඩ ලැබෙන්නේ මේ වීර්යයෙන් මේ ප්‍රස්තාව ලබා දුන්නාට පස්සේ තමයි. ඊට පස්සේ අපි හොඳටම ආස්වාද ප්‍රසවාසයට ආනාපාන සති භාවනාවට බැසගත්ත යෝගාවචරයක් බවටපත් වෙනවා. ඒ යෝගාවචරය බවටපත් වෙනකොට ඒ පුද්ගලයා තුළ මේ කියන විදිහට ආස්වාදේ ප්‍රසවාසයෙන් වෙන් කරගන්නා ගතිය මේ ආස්වාද ප්‍රසවාස දෙක වඩාත් හැපෙන්නේ මෙතනයි කියන දන්නා ගතිය ඔක්කොම දැන් පෙළගැහිලා තියෙනවා. ආන මේ විදිහට ඉදිරියට යන්න යන්න යන්න දිගටම අරගත්ත කුසල ඡන්දේ වඩා වඩාත් විශ්වාස කරන්න පුළුවන්. මේක මෙහෙමයි කියලා Tamanට විශ්වසනීය භාවය ඇති කරලා දීම සඳහා ක්‍රියාවක් වෙනවා. ගත්ත වීර්යයත් එන්නේ එන්නේ එන්නේ එන්නේ කර්මණි බවටපත් වෙනවා. සතියත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දැන දැන වැටි වැටි යවිදෙන සතිය අඛණ්ඩ සතියක් බවටපත් වෙන පටන් ගන්නවා. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා මේ දැන දැන වැටි වැටි අපි පිළිටුවන සතිය අඛණ්ඩ සත්‍යයක් බවට පත්කරනද මේ සත්‍ය සද්ධාවෙන් වෙනස් වෙන හැටි සතිය වීර්යයෙන් වෙනස් වෙන හැටි මේ සතිය මොකද්ද කියන විශේෂ භාවය නැත්නම් සතිචෛතසිකය අපි කොහොමද වෙන් කරගන්නේ කියන එක. ඉතින් මේකට අපි උගාවක් වෙලාට මේ බුද්ධ වචනයට වඩා විවිධ ආචාර්ය මත අපි අටුවා වශයෙන් සඳහන් කරන වගේ පිටපතන සිද්ධ වෙනවා. මේ වගේ චෛතසිකයක් වෙන්කොට හඳුනා ගැනීම සඳහා බොහෝ විචාතුවාව තමයි අභිධර්ම පාඩම් වල ඒ චෛතසිකයේ ලක්ෂණය මොකද්ද? රසය මොකද්ද? පච්චපඨානය මොකද්ද? පදඨානය මොකද්ද කියලා ඒකේ අර උපන්න සාධිකය අපේ තියෙන්නේ මේ උපන් තැන අම්මගේ නම තාත්තගේ නම කියලා එතකොට යා අනන්‍යතාවයක්මක් වෙනවනේ ඒකම අපේ හඳුනුම්පතේ ඒ කොටු කීපයක් තියෙනවා ඔක්කොගෙම තමයි අපි එක පුද්ගලයෙක් අනන්‍යතාවය අනිත් කෙනෙක්ගෙන් වෙන් කරන්නේ නම, ඡායා රූපය, උපන්දිනය, උපනිස්ථානය, නිකුත් කළ දිනය ඔක්කොම සඳහන් වෙනවා. අනිත් වගේ තමයි මේ චෛතසිකයක ලක්ෂණය කියලා කියන්නේ ඒකේ මේ ප්‍රධාන අඳුර ගන්න පුළුවන් ලක්ෂණ. රසය කියලා කියන්නේ ඒක හිතට වැදුනට පස්සේ ඒක හිතේ නැගිටතර පස්සේ ඒක හිතට කරන කෘත්‍යය. මොකද ඒක කරන්නේ. අසුපට්ඨානය කියලා කියන්නේ ඒක එහෙම කරගෙන යනකොට යෝගාවචරයට යම් ආකාරයක වැටෙනවා දැන් අසවලා ඉති වැඩ කියලා. අන්නේ වැටෙන ආකාරය කියන පච්චපට්ඨානය කියන. පදස්ථානය කියන්නේ එහෙම චෛතසිකයක් එහෙම ඉස්මතු වෙන්න මුදුන්පත් වෙන්න ආසන්නෙන් බලපාන පරිසරය. ආසන්න සාධකේ. මේ අතර බොහොම තාක්ෂණික කර්ම හතරක් තියෙන්නේ. අපිට මේ දේශන මාලාව ඉස්සරහටත් මේ රාම ක්‍රියාත්මක කරන්න වෙනවා. සතිය පෙන්වලා පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කියලා. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ සතිය යම් අරමුණකට යොමු වුණා නම් ඒ අරමුණේ මතු පිට යාන්තමට බලනවා නෙවෙයි වැඩිච්ච ගමන් අරමුණට කිඳාබහින. කාගෙන යනවා කියන එකයි තියෙන්නේ. විලාපන කියලා කියන්නේ අපි සිංහලෙන් කියන පොලාපන්න ගතිය. අපිලාපන කියලා කියන්නේ මේ පොලාපන්න ගතියක් නෑ කාගෙන බහිනවා කියන්නේ. අපි පොරොප්ප කෑල්ලක් වතුරට දැම්මොත් අපි දන්නවා ඒ පොරොප්ප කෑල්ල ඒ වතුරට වැටලා උඩ පල්ල පල්ල වේ ආවි ආවි විසිබිලා හුලඟට දිහාවට පාරට යනවා. හාත්පසින්ම වෙනස් වෙන ගලක් දැම්මොත් දාපු තැනම එතනම කිඳාගලා වතුර කඳ කපාගෙන අඩියටම ගිල තමයි නතර වෙන්නේ. නිසා පොරොප්ප කැලල ගතිය රාග කියන පොළාපයින් ගතිය කිඳා බහින ගතිය ගලේ ලකුණු කියන අපොලාපයින් ගතිය. ඒකට සිංහල කියන්නේ අපිලාපන ලක්ෂණ කියලා. ඒක තතු ආවෙන්නේ වේලිච්ච ලබු කබලක්. ලබු බුබුලක්. වතුරට දාපුවාම පොළාපයින්. ගලක් දැම්මොත් ඉඳා බයිනවා. අන්නේ වගේ තමයි දැන් මේ පිම්මෙන වාරයේ හැකින වාරයේ මේ කල දැනගන්න තරමටම අරමුණ දැකලා නිකන් එනවා නෙවෙයි. <clears throat> ඒක ඒ කිම අසිඳා බයින ගැතිය. නිමක් වෙන ගැතිය තියෙනවා නම් අපි ඒක කියනවා මේ සතිය පිහිටලා දැන්. එදිරි තේ පුද්ගලයාට අරමුණේ ඇතුල් වෙන පියවර, ඇතුල් වෙන පක්ෂය, ඇතුල් වෙන පැත්ත, පිට වෙන පැත්තෙන් වෙන් කර දරගන්න ඇදී ඉලක්ක ලැබෙනවා. ඒ ඒ පොළාපයින් ගතියට අමුතු මේ ප්‍රායෝගික ලකුණු ටිකක් එකතු කරන්න පුළුවන්. අපි යම්ම චිත්තක්ෂණයක ඉස්සල්ලාම ඇතුල් වීම දැකලා ඇතුල් වීමට හිත වද්ද ගන්න පුළුවන් වුණා නම් ඒ ගැම්මෙන්ම ඊ ගාවට එන ඇතුල් වීමක් බැලුවොත් ඊට කලින් ඒක අල්ලන්න පුළුවන් ගැටයක් එනවා. ඊට පස්සේ එන ඇතුල් වීම ඊටත් වඩා ඉක්මනට අල්ලන්න පුළුවන් ගැටයක් එනවා. නිසා මේ සතියේ අඛණ්ඩ භාවය එන අතුලියක් බලුවා ආයතිත වීමකට ඉඩ දුනා ආයතුලියක් බලනවා ආයතිත වීමට ඉඩ ආයතුලියක් බලනවා ආන්නේ විදිහට නැවත නැවතත් ඒ එකම අරමුණට නැවත නැවත යොදවනකොට ඒ නිමග්න වෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා ඒක හරියට කියනනම් අපි කෙනෙක් ඉස්ලාම දවසේ දැකපු වෙලාවේදී අපි යම් යම් ආයියාගේ මූලික හැඩතල දැක ගන්න. නමුත් අපි දෙවෙනි දවසේ දකින්නකොට තුන්වෙනි දවසේ දකින්නකොට හතරවෙනි දවසේ දකින්නකොට ඒ විස්තර දකින්න. ඇයි බෑම මෙහෙමයි කතා කරනකොට මෙහෙමයි අඬනකොට මෙහෙමයි ඒක විදිනකොට මෙහෙමයි එක එක එක එක ලකුණු දකින්නේ අර පළවෙනි දැකපු එක මතුමත්තේ නැවත නැවත නැවත නැවත දැකීම. මේක ඉතින් අපි අධ්‍යාපනයේ නැවතත් බොහෝ වෙලාවට කරන දෙයක්. මේ සතියේ කොලාපයින ගතිය මතු පිට දුවන ගතිය නැතුව ඇතුළට කියලා බහින්න නම් අර මතුවෙන මතුවෙන ඇතුල් වීමක් කෙරේ සාධරව හිත නැවත නැවත යොදවන්න. මේක ආරම්භයේදී යෝගාවචරයේ හිත බොහෝ විට කොලාපයින ගතිය තියෙනවා. ඒකට හලබල වෙන්න නරකයි ඒක තමයි ඒක ඇති. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එකම අරමුණේ නැවත නැවත යොදනකොට තමයි මේ සතිය පිහිටවනවා නම් නැත්නම් සතිය දුවන වෙනවා නම් එක දිගට බලන්න පුළුවන් ආස්වාද ප්‍රසආද රැලි ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න ඒකට හිත අල්ල බදා ගන්න ගැතිය. හරියට කටුමැටි පිටියකට මැටි කැටයකින් නමලා ගැවුවා නැත්නම් කෝල් ඇගුලකින් නමලා ගැවුවා. සමහර වෙලාවට හිත හිනවා ගලකට රබර් බෝලකින් නමලා ගැහුවාගේ පොළාපයින්වා ඉන්නේ. නමුත් අර කටුමැටි පිටියකට දැම්මා වගේ සතිය මේ ගමම එතන වැඩිච තැනම අල්ල බදා ගන්නවා නම් ඒ ගුණය හොඳට තේරුම් ගන්න. සත්‍ය දිනු කිරීම දැන් මේ චිත්තක්ෂණය මට ලැබුණා කියලා ඒ අරමුණේම නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සත්‍ය පිළිතුරුනක ඔහු තුල ඔහුගේම දක්ෂතා කුසලතා අනුව සත්‍ය දිනු පවුලෙන් පටන් ගන්නවා. ඉතින් මේකේ තියෙන විචිත්‍රතාවය තමයි යම් ආකාරයකට ඇතුල් වීමත් අපි මේ කුසලතාවය ගන්නවා ඒත් එක්කම පිටවීමේදී වෙනස් වෙන පිළිවෙලක් නමුත් අර සමානම වේගයකින් අර සමාන දක්ෂ භාවකින් අර සමාන කුසල භාව කුසලතාවකින් පිටවීමක් අල්ලනවා ඒකෝ හරි විචිත්‍ර වැඩක් මෙතන යන්නේ හරි සෙල්ලක්කාර වැඩක් මෙතන යන්නේ ඒක කරන්න කරන්න කරන්න කරන්න ඒ ක්‍රමසා විදි ඒ ඒ යෝග අවධානයට කලපෙන්න පටන් ගන්නවා එන්න මේ විදිහට සතියේ මේ පොළාපයින් එක තියෙනවනම් අසම්මෝස රසය කෘත්‍ය කරලා දෙනවා ඇතුල් වීම දකින අත්දැකීම කිසිසේත්ම පිටවීමේ අත්දැකීමත් එක්ක කලවම් වෙන්නේ පිටවීමේ අත්දැකීම ඇතුල් වීමේ අත්දැකීමත් එක්ක කලවමක් ඉන්නේ සම්මෝහාවක් නැහැ මෝහයක් නැහැ මුලාවක් නැහැ අන්ධභාවයක් නැහැ හොඳට වෙන් වෙන්න පටන් ගන්නවා එහෙම නොවුනොත් අපේ හිත හිතවිලි වල තිබුණා නම් අපේ හිත සබ්ද විශේෂ මතලා තිබුණා නම් එහෙම නැත්නම් අපේ හිත වේදනාව વિશે මත් වෙලා තිබුණා නම් අපි ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන සමාන පිටවීම වෙන්නත් ඉඩ තියෙනවා. පිටවීම කියනකොට ඇතුළෙම වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි අරමුණ රස බලමින් නෙවෙයි ඉන්නේ හිත වෙන දේවල්ට වත්මත් කරලා හිත පිට ගිහිල්ලා. ඒ කියන්නේ සතිය අරමුණේ නැහැ. පරිමුඛං සතින් උපක්ඛපෙත්ත නැහැ. එතකොට අපිට දැනගන්න පුළුවන් අරමුණේ හිත නැහැ. ඒ නිසා අරමුණ මෙනෙහි කරනවා කියලා කතා කරනවා වගේ පිම්බෙන ඇතුල් වෙන වෙලාවට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. පිට වෙලා ඇතුළ වෙනකන් මෙනෙහි කරන්න පුළුවන්. මොකද ඒ රසය විඳින්නේ නැහැ. ඒ අත්දකින්නේ නැහැ. ඒ අත් විඳින්නේ නැහැ. ඒ නිසා මේ ලකුණු වලින් අපිට දැනගන්න පුළුවන් ආරම්භක සතිය කොයි කෙනාකෙත් දුර්වලයි. නමුත් සතිය පිහිටවන්න පටන් ගන්නකොට අසම්මෝස ගතිය එන්න පටන් ගන්නවා. හොඳට තේරෙනවා දැන් මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා. ඒ වගේම සක්මන් කරනකොට හොඳට වම ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙල ලකුණු ක්‍රියාත්මක වෙන්නේ වෙනස්. ඒකේකට විස්තර කරලා දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වෙනස තේරෙනවා. පිළිම බාන අවස්ථාව ඒ භාවනා කරන කෙනෙක් නම් හැකින අවස්ථාවේ වෙන් කරලා පේන්න පටන් ගන්නවා. එතකොට මේ සතිය ඔය කියන්නේ මුල් බහින්න පටන් ගත්තා. අසොට සීදා බහින්න පටන් ගත්තා. එතකොට අසම්මෝධය එනවා. ඒකට ප්‍රථමයෙන්ම කරන්නේ ආස්වාද ප්‍රස්වාස ඇතුළත තියෙන ඇතුළේම පිටවීම දෙක අතර උත් විෂද භාවයක්. හොත් විචිත්‍ර භාවයක් අත්දකින්න. මේක අමතර දාසක් කියනවා වේදනා කියනවා හිතවිලි කියනවා එව්ව ආවත් තව ඉස්සරහට හතිය හරියනකොට එව්වගෙන් උනත් බාධාවක් නැහැ සද්ද ඉන්නකොට සද්ද අඳුරනම ඒකෙත් සතිය තියෙනවා ඊට පස්සේ නැවත ආස්වාදයට එනවා ඒකෙත් සතිය තියෙනවා ඒකෙන් ප්‍රසවාස කරනවා ඒකෙත් සතිය තියෙනවා අන්න ඒ විදිහට එනේන දෙයට අනුව හැඩ ගැහෙන්න පුළුවන් කර්මනශීලී ගතිය සතියේ ධෛර්ය වැඩෙනකොට දියුණුවෙන්න පටන් ගන්නවා. නමුත් ආධුනිකයා නම් බොහෝ විට මේ ආස්වාද ප්‍රසවාදයෙන් හිත පිට ගියාම කලබල වෙනවා සතිය කැඩුනා සමාධිය කැඩුනායි කිය. නමුත් මේ සතියේ තියෙන අසම්මෝස ලක්ෂණ තේරුම් ගත්තා නම් සතිය හොඳට කර්මණීය වෙන්න වෙන්න අරමුණු කොච්චර වේගෙන් ආවත් ඒ අරමුණ හරියට වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ශක්තියක් තිබෙනවා. ශක්තිය. එතකොට තමයි අපිට මේ කාර්ය බහුල ලෝකෙක වුණත් මම මේ යන්න කියන අදහස නෙවෙයි කියන්නේ අපිට අපේ ශක්තිය බේර ගන්න පුළුවන් ගැටයක් එනවා. ඒ අපි මේ අසවල් වෙන කාලේ මට යාළුවෙක් මතක් කරලා කිව්වා ඒ යාගේ යාළුවෙක් කියයි කියලා ඒ ටොබැකෝ කම්පැනි එකේ රස්සාවක් ගන්න. ඊයේ යාන්ත්‍රික කාර්යයේ රස්සාවක් ගන්න. මොකද දීපු පරිශ්‍රණය ඒකේ තියෙනවා කිව්වා ඒ අනජාති හයක් එක කලවම් කරනවා. ඒක දෝරේ වැක්කේනවා. යට පල්ලෙහා පෙට්ටි හයක් තියෙනවා ඒක වැටෙන වේගෙන් එක එක යන්නේ අරගෙන එක එක පෙට්ටියට දාන එක තමයි පරීක්ෂය. එනේ අනේ දකින්න එන්නකොටම තෝරලා ඒකට අදාළ පෙට්ටියට දාගන්න පුළුවන් නම් වැඩිම යන ගාණක් තෝරන්න පුළුවන් එක නම් දීපොත්. අර තමයි ලකුණු වැඩි ලැබෙන්නේ. ඒ වගේ තමයි අපිට ඇත් එක වහගත්තට පස්සේ ඒ මේ එන අලවම් කළ දින වාගේ දෝර එන අරමුණු. මේ කොච්චර අරමුණු ආවත් මේ සතිචෛතසිකේ පැහැදිලි නම් එයා කවදාකවත් එක අරමුණකින් තව අරමුණක් අනාගන්නේ නැහැ. පටලවා ගන්නෙ. මේ අරමුණ එහෙමයි, ඊගාව දෙන අරමුණ මෙහෙමයි. අපිට පේන්න තියෙන්නේ අපේ අසතිමත් ගතිය නිසා හිතට අරමුණු දෙක තුනක් එකවර එනවා වගේ. කවදාකවත් එක වෙන්නේ නැහැ. මම මේ මුතුවර පිළිගන්න යන්න එපා. ඒක අමාරුයිම වචනේ පිළිගන්න මොක කරලා බලන්න අරමුණු ලක්ෂයක් තිබුණා. අරමුණේම අරමුණ අල්ලගත් අරමුණ එක අනිත්ව මේකයි කියලා. මුන්නටයි වැලි කලවම් කරලා හරිය වෙන තැනකට ගැහුවොත් හරිය කවදාකවත් ගලකට ගහන්නේ නැහැ. උත් ගහන්නේ නෑ. ඒක පරිජනේ ඇති. ඌට වරදින්නේ. අපි තමයි කල අපිට තමයි පුළුවන් වෙන්නේ මුන්නටයි වැලි කලවම් කරන ඔය පරිය ගන්නකොට ගන්න හරියට බලන්න කවදාකවත් අරදලා ගන්න. අන්න ඒ වගේ තමයි මේ පරියගේ දක්ෂතාවය වගේ තමන්ගේ අරමුණ වෙන් කර ගන්න පුළුවන් වෙන් කරු නැත්නම් වෙන අරමුණක් ආවම ඒ බව දැනගන්න පුළුවන්. ඒකට අසම්මෝස භාවයේ තියෙනවා. නමුත් මේ අසම්මෝස භාවය අර කලින් කියන කිඳා බහින ගතියත් එක්ක තව දිගට පවත්වන්න නම් අර කලින්ම කියා විදිහට ඒ අරමුණටම නැවත නැවත යෙදවීමත් අපි උනන්දු වෙනවා. ඒ අරමුණටම හිත යොදන්න දාන්න ඉස්සෙල්ලා ගත්ත දිනු කරගත්ත අර ක්‍රම සහ විදි, දක්ෂ භාවය, ඒ කර්මණීය භාවය ඉන්නේ එන අරමුණේ තීව්‍ර වෙන්න පටන් ගන්නවා. එන එන අරමුණේ Java කැවෙන්න පටන් ගන්නවා. ඒකට අරමුණ එනකොට ආසියට හිත නැත්නම් සතිය සූදානම් වෙලා හිටියා වගේ. අරමුණ වෙනස් වුණොත් එයා ආයතරයක් මුලක ඉඳලා ගැම්ම ගන්න වෙනවා. ඒ නිසා මේ ගැම්ම එන වෙලාවේදී ඒ අරමුණටම හිත දාන්න යෝගාවචරය උනන්දු වෙනවා. යෝගාවචරය වග බලා ගන්නවා. එතන මම අදහස් කරන්නේ ආනාපානය තුළ තියෙන ඇතිල්වීම පිටවීම දෙක දෙකක් වශයෙන් මේ දෙකම අපි ගන්න අරමුණ තමයි ඇතිල්වීම එනකොටම ඇතුල්වීම බලන එකට කියලා බහිනවා ඒත් එක්කම පිටවීම එනවනම් පිටවීමද කියලා බහිනවා නමුත් ඒ අතරමැද හිතවිලිත් වෙනවා සද්දත් වෙනවා වේදනාවක් වෙනවා වුණොත් වරින් වර වරින් වර ආනාපානිය ඇති වෙන ගැම්ම ආනාපානිය ඇති වෙන ජවය කැඩෙනවා ඒක නිසා මේක යෝගාවචරයට වැටෙනවා සතිය වැඩෙනවා නම් සතිය දිනු වෙනවා නම් එකම අරමුණටම මුණ දාගෙන ඉඳලා තියෙනවා. ඇක්චුලිව පිටේම දෙකෙන් හිත පිට යනවා. මේකට කියනවා විෂයාභිමුඛ භාව පච්චපත්තන. තමන්ගේ භාවනා વિષය අභිමුඛයේ භාවයේම තමන්ට තේරෙන්න පටන් ගන්නවා. එනිසා සතෝ වාස සති සතෝ පස්ස සති කියන පියවරේදී යෝගාවචරයට සිදුවිය අනුග්‍රහය තමයි බොහෝ වාර ගන්න ආස්වාද ප්‍රසවාස දෙකත් එක්ක වැඩ කරන්න සතිය පිටාරින්න. මේ දේ සඳහා සතිය සතිය විසින්ම කස කැවෙන්න, Java කැවෙන්න, ගැම්මා ලගන්ට ඉස්සරලා ඒ කය අත කරයි. නැවත නැවත යෙදවිය යුතුයි. මේ යෙදවීමල තමයි අපි වීර්ය අවශ්‍ය කරන්නේ. මුලින් මුලින් ඒ අරමුණ එනකොටම එහිට විසිදුවීම සඳහා ඊට අලෙකින් විඳින්නවා වගේ. නැත්නම් ගල් කෑර ගලක් කරන වතුරට දමන්නා වගේ ඒක යවන්න අරමුණට හිත නංවන්න මෙනෙහි කරන්න ලොකු වීර්යයක් මුලදී අවශ්‍යයි. ඒක ආතාප වීර්ය කියලා කියනවා. යම් වෙලාවකට මේ වීර්ය yaadෙනවා නම් හරියනවා නම් සතිය අර කියපු විද්‍යාභිමුඛ භාව කියන අරමුණටම මූණට මූණ දාලා ඉන්න මට්ටමට එනවනම් අපිට අර වීර්ය එච්චරම අවශ්‍ය කරන්නේ මොකද සතිය සතිය විසින්ම අරමුණ එනකොටම සූදානම් වෙන ගැටයකටපත් වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපිට පුළුවන් වෙන්නේ ආචාර්යයා යකඩ රත් වෙච්ච වෙලාවේ සලා ගන්නවයි කියන කතාව ප්‍රයෝජන ගන්න. අරමුණ මතුවෙනකොටම අරමුණ විශේෂෙහි යෙදීමට අපේ දක්ෂකම කවදාකවත් ආරම්භ වෙන්නේ නැහැ. අපි බොහෝ විට අරමුණ දකින්නේ ඇති වෙලා චිත්තක්ෂණ ගානක් ගියාට පස්සේ. එතකොට අරමුණ සීතල වෙනවා. අපිට අවශ්‍ය වෙනවා ඒ බව දැනගෙන නැවත නැවතත් ඒ අරමුණෙන් ඉඳලා එන්න එන්න එන්න අරමුණ එනවා හා සමගම අවස්ථාවක් ඉඳ නොතබ වහාම අරමුණට හදාගන්න. අරමුණට දැස ගන්න. අරමුණක් හිතක් අතර ඉඩක් නොතබා අරමුණට බැස ගන්න ගියොත් ඒ හරියට හොරෙක් දැක්කට පස්සේ ඉඩක් නොදී දෙකත් එක්ක අල්ලලා ඉස්සදලා අල්ල ගන්නවා. ආහනේ ගතියේ එන්න ටික වේලාවක් යන බව හැබෑව නමුත් යෝගාවචරය බව දැනගන්න දැනගෙන කටයුතු කරන්න හේතු මේ අදහස් ගන්න ඕනේ අසුන්නේ බොහෝ වේලාවක් ඉන්නකොට තමයි අපිට එන්න පාරතම එන වේගෙටම වහාම සූදානම් වෙලා ඒ අරමුණ සතියට යට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ විෂයාභෝග භාව ප්‍රතිපත්තාන කියලා කියනට එනකොට යෝගාවචරයේ සෑහෙන පෙළගැස්මක් එකලස් වීමක් සිදු වෙනවා. ආ මෙතෙන් එනකොට අරමුණයි හිතයි දෙක අතර මැද කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වෙලාවක් නැහැ. හිතන්න වෙලාවක් නැහැ. කොහාම අරමුණ සූදානම් හිත සූදානම් වෙලා තියෙනෝනේ අති වෙනවා තා සමග මේකට හිත මෙහෙවන්න. මේ විදිහට යන ගමන් ඒ හිතේ කවදාකවත් මේ මත්වේච්ච අරමුණට ප්‍රේම කරන්න ආදරය කරන්න ලෝභ කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ වගේම මත්වින අරමුණක එක ද්වේෂ කරන්න ගැටෙන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකට මේ විදිහට බලනකොට නම් ඉඩක් එන්නේ නැහැ. සීල මිද්ද කියන නිදිමතට ඉඩක් එන්නේ නැහැ. මොකද අර වීර්ය ආතාප වීර්යයක් කියන රත් කරන වීර්යයක් ඒක සීතල වෙන්න මිදෙන්න ඉඩ දෙන්නේ නැහැ හිතට. ඒක කර්මන්නේ කරනවා. එහෙම බලනවා නම් යෝගාවචර හොඳට තේරෙනවා මේ වීර්ය වැඩ කරන හැටි, සතිය වැඩ කරන හැටි, වීර්ය සතිය නිසා මතුවෙන මතුවෙන අරමුණේ ඇතුල් වීමේ, පිටවීමේ එක්ක හැපෙන ගතිය, එක්ක උණුසුම් ගතිය, එක්ක කම්පන ගතිය, එක්ක සංසල ගතිය, එක්ක පිම්බන ගතිය, එක්ක අකුලන ගතිය ආදී වශයෙන් ඒන ලක්ෂණ කිසියම් පැකිලීමකින් තොරව හරියට මල්ලක් කියලා ඇතුළේ තියෙන දේ බලනවා වගේ විසඳ වෙන්න පටන් ගන්නකොට කවදාකවත් හැකියක් එන්නේ මේක මං හිතනවාද උස්ම ගන්න ආයාසයෙන්ද එහෙම නැත්නම් මේක මනෝ විකාරයක්ද කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ හොඳට අස්පන අපිට තේින් පටන් අරගන්න. එතකොට උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී හිත විසිරියාවක් හෝ හැකකිරීමක් එන්නේ. මේන්න මේ ටික ලං වේගන ලං වේගන අරමුණට හිත මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතියේ ලං වීම ලං වීම සිදුවේගෙන එනකොට අරමුණ නිකන් පේන්නේ මෙලෙක් වෙනවා මුරුදු වෙනවා උණු වෙනවා. හිතත් එහා සමානව මෙලෙක් වීමක් මුරුදු වීමක් උණු වීමක් සිදු වෙනවා. එතකොට තමයි යාදක රතන වලට සමග පෑහීමක් නැති කිව්වාගේ දෙකම එක ගානට පාත්තුනොත් පෑහි. ලාකඩයේ එහෙම නැත එකක් අත්‍යත අනික පෑහෙච්ච කියන. ඒක බෑ විපස්සනා. ලාකඩ කරනකොට එකක් අත්ලා දෙනවා අනික පිට වෙලා තිබුණත් හයි වෙනවා. මේක බෑ. මේක අරමුණේ තියෙන විශාල වැඩ කොටසක්. අපිට වෙන්නේ එකල පින්දීම නෑ ඇතුළීම වශයෙන් නමුත් ඇතුළීමේ මේ වෙනකොට අපි දකිනවා නම් සාන්තමට දැනි නොදැනී තිබුණු ඇතුළීමක් ඕන ඇතුළීමක් වශයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා එතකොටම ඒ සියුම් ස්ථානයේදීම සතිය පිටුව ගත්තන ඒක ක්‍රමයෙන් ප්‍රකට ප්‍රසිද්ධ විචිත්‍ර බවට පත් වෙලා ආයෙත් තුනි වෙලා යනවා මේ ප්‍රකට වෙන්නේ මොකද්ද පිළිමැදීමක්ද මේ ප්‍රකට වෙන්නේ උණුසුමක්ද? මේ ප්‍රකට වෙන්නේ සීතලක්ද? මේ ප්‍රකට වෙන්නේ කුම්මන ගතියක්ද? මේ ප්‍රකට වෙන්නේ හැකිලන ගතියක්ද ආදී වශයෙන් ඒ ලක්ෂණ ඔක්කොම විශේෂව දැක ගන්න නම් සත්‍යයක් ඒ තරමටම කර්මණය වෙනවා. එතකොට පෑහීමක් හිතේනවා. මෙන්න මේ පෑහීම සිදු වෙනවා නම් නිවර්ණ ධර්ම වලට අතරක් එකක් එන්නේ නැතුව සතියට බුදුමාකාර සතිය තියෙන හිතට ආරක්ෂාවක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා කියනවා සතියට ආරක්ෂක පච්චපට්ඨාන. සතිය තියෙනවා නම් විෂයාභිමුඛ භාව අරමුණටම හිත පිහිටන ගතිය ඒ වගේම සමහර වෙලාවට මේ වගේ දෙකක් වෙනවා ලොකු ආරක්ෂාවක් කරන හොඳ තෝම දන්නවා දැන් නම් භාවනාව වැරද්ද යනවා කිය. දැන් නම් භාවනාව හරි කිය. ඒ ආරක්ෂාව වෙන්නේ මොකද්ද? මිත්‍යාවක් සංසාරේ. කවවම දහස්වත් අතරක් නොතබා. දිගතෝම පාරතුමින් බැට දෙමින් තිබුණු නීවරණවල යම් ප්‍රමාණයක පසුබෑමක් සිදු වෙලා තියෙනවා. ලෝභයක් නැහැ හිතේ, ද්වේෂයක් නැහැ හිතේ, නිදිමත ගතියක් නැහැ හිතේ, විසිරී යන ගතියක් හිතේ නැහැ, හැක ගතියක් නැහැ. යොදන යොදන එක හරියනවා. ගහන ගහන ඊයේ හරියටම එල්ලෙට වදිනවා. ආනේ වෙලාවට යෝගාවචරයේ හිතේ පුදුමාකාර ඒ උණු වෙච්ච ගතියක්, කර්මන්නේ වෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක සඳහා ආසන්නේ බලපාන්න කාරණා දෙකක් පොත්පත්වල පෙන්නනවා චිර සංඥා පදක්ඛාන කියලා. ඒ ගත්ත අරමුණම ඒ සංඥාව නැවත නැවත ලබා දෙන්නේ කියලා කියනවා හිතට මේ ගත්ත වේගය මේ කුරුද්ද මේ ක්‍රමසහවිදි නැවත නැවත එතන එතනම වැඩ කරන්නේ. ඒක නිසා ඒ බුරුම් භාවනාවේදී මේක කියවන්නේ ඒ අරමුණ මෙනෙහි කිරීම මාර්ගයේ සංඥාව ඉස්තර කළ දෙන්නේ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැවතත් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේක එක පැත්තක් හරියටම වීදේ කෘත්‍යයක්. මේක බොහොම ආයාසයෙන් කරන්න ඕන. සමහරු සමහරුන් මේක කොහොමඩක්වත් කරන්නේ නැහැ. එකක් හිත ප්‍රතික්‍රියා කරනවා. පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා වගේ ආයනෝ කියනකොට හයියෙන් ආයනෝ කියන්න ඕනේ නැහැ. මට දැන් ආයනෝ ලියන්න පුළුවන්, අම්මා කියන්න පුළුවන් කියලා අරක පුංචි වැඩක් කියලා හිතෙන් දෙයිද කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? කොච්චර ඉක්මනට හිත පිට යනවද නැද්ද කියලා හොයන්න බැරි වෙනවා. අරමුණටම හිත යෙදීම සඳහා සංඥා විස්තර කිරීම සඳහා එකක් කියනවා ඒ අරමුණේ නම කියලා කතා කරන්නේ. වම තියෙනකොට සක්මනේ වම. දකුණ තියෙනකොට දකුණ. එතකොට අපි රූපයක් බලුවා නම් බලන්න සිද්ධ වුණා නම් බලනවායි කියලා ඒ කරන දේ හිතේ යොදනවා. අහනවා නම් ඇහෙනවායි කියලා. භාවනාවේදී පරියන්කේ ඉන්නකොට සතියෙන් අරමුණෙන් කැඩලා වේදනාවක් එනවනම් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. රූපයක් වෙනවා මේ සද්දයෙන් හිතවිලක් එනවනම් හිතවිලක් කියලා මෙනෙහි කරනවා. ආන්නේ විදිහට අර එන අරමුණ ඒ සංඥාව තහවුරු කර දීම සතිය යම් ප්‍රමාණයකට සාහවු වෙන්න උදව් කරනවා. ඒ වගේම පෙන්වනවා කාය ආදී සතර සතිපට්ඨාන බදත්තාර. මුලින් මුලින් වරද්ද වරද්දාගත්ත පිහිට වෙච්ච පිහිටුව වරද්ද වරද්දා ගන්නමින් පිහිට වෙච්ච සතියමයි පසුපසු කර්මන්නේ සූර සතියට උදව් වෙන්නේ. ඒසා කිසිම කෙනෙකුට කවදාකවත් පිළිම යන්න හම්බෙන්නේ නැහැ මේකෙන් ගන්න. හැමදාම යන්න වෙන්නේ වරද්ද වරද්දා මේ පාඩම ඉගෙන ගන්න මුල් කාලේ ගොඩාක් වැරදි වැඩි. වැරදි වැඩි කියන එක අදහස් කරන්නේ මොකද? අරමුණට හිත යටන්න ගියර යන්නේ නැහැ. හිතවිලි එනවා, වේදනාව එනවා, ශබ්ද එනවා. නමුත් ඒ ඒකම ඒ විදිහට කරලා තමන්ගේ මේ චරිත ලක්ෂණ මේ දෛතික ධර්ම වල තියෙන සූක්ෂම භාව ඒ වගේම මේ රූප ධර්ම වල තියෙන ගොරෝසු භාව තේරුම් අරගෙන තමන් තුළින් ක්‍රම සහ විදි හොයනවා අර වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. නිසා කරන්නම තියෙන්නේ අපි අද හෝ පටන් අරගන්න ඕනේ. කය අදි සතර සතිපට්ඨානේ කාය අනුපස්සනාවෙන් ආනාපානටෝ හිත යොදනවා. ඉතින් යොදනකොට යොදනකොට උපමාවක් කියනවා නම් දුවන අස්සේගේ උඩ අලු කුහුල් ගෙඩියක් තියන්න උත්සාහ කරනවා. අස්සය කියන්නේ බොහෝම වේගෙන් දුවන සතේ කුගේ පිට සම්පූර්ණ මේ පටලන තැනක ඒකට අලු කුහුල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා තමයි උපමාව පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ නැත්තම් ගාක් කුලන් හැමන තැනක පහන්තිරයක් පත්තු කෙරුවොත් කොච්චර නම හැලෙනවද මේක? ඒක යෝගාවචරයට වැටෙනවා සත්‍ය වැරෙනවා නම් සත්‍ය දුරු වෙනවා නම් එකම ආරමුණටම මුණ දාගෙන ඉඳලා ඇසුලිය පිටවීම දෙකෙන් හිත පිටියන මේකට කියනවා විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තිය. තමන්ගේ භාවනා විෂය අභිමුඛයේ භාවයේම තමන් තේරෙන්න පටන් ගන්නවා. එනිසා සතෝ වාස සති සතෝ පස්ස සති කියන පියවරේදී යෝගාවචරයට සීලයට අනුග්‍රහය තමයි බොහෝ වාර ගන්න ආසස්වසස දෙකත් එක්ක වැඩ කරන්න සතිය පිටාරින්න. මේ දේ සඳහා සතිය සතිය විසින්ම කස කැවෙන්න, Java කැවෙන්න, ගැම්ම අල්ලගන්න ඉස්සරලා ඒ කය අතකරයි. නැවත නැවත යෙදවිය යුතුයි. මේ යෙදවීම තමයි අපි වීර්ය අවශ්‍ය කරන්නේ. මුලින් මුලින් ඒ අරමුණ එනකොටම ඒක විසිද වීම සඳහා ඊතලයෙන් විදින්නවා වගේ. නැත්නම් ගල් කෑල්ල ගලක් කරන වතුරට ගමන්නා වගේ ඒක යවන්න අරමුණට හිත නංවන්න මෙනෙහි කරන්න ලොකු වීර්යයක් මුලදී අවශ්‍යයි. ඒක ආසාප වීර්යය කියලා කියනවා. යම් වෙලාවකට මේ වීර්යය yaadෙනවනම් හරියනවනම් සතිය අර කියපු විෂයාභිමුඛ භාව කියන අරමුණටම මූලට මූල දාලා ඉන්න මට්ටමට එනවනම් අපිට අර වීර්යය එච්චරම අවශ්‍ය කරන්නේ මොකද සතිය සතිය විසින්ම අරමුණ එනකොටම සූදානම් වෙන ගැටයකටපත් වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපිට පුළුවන් වෙන්නේ ආචාර්යයා යකඩ රත් වෙච්ච වෙලාවේ කලා ගන්නවයි කියන කතාව ප්‍රයෝජන ගන්න. අරමුණ මතු වෙනකොටම අරමුණ විශේෂෙහි යෙදීමට අපේ දක්ෂකම කවදාකවත් ආරම්භ වෙන්නේ නැහැ. අපි බොහෝ විට අරමුණ දකින්නේ ඇති වෙලා චිත්තක්ෂණ ගානක් ගියාම. එතකොට අරමුණ සීතල වෙනවා. අපිට අවශ්‍ය වෙනවා ඒ බව දැනගෙන නැවත නැවතත් ඒ අරමුණේ විඳලා එන්න එන්න එන්න අරමුණ එනවා හා සමගම අවස්ථාවක් ඉඳ නොතබ වහාම අරමුණට හටවන්න. අරමුණට බැස ගන්න. අරමුණත් හිතත් අතර ඉඩක් නොතබ. අරමුණට බැස ගන්න කියොත් ඒ හරියට හොරෙක් දැක්කට පස්සේ ඉඩක් උදී දෙකක් එක්කල්ලා ඒක බදලා අල්ල ගන්නවා. ආහනේ ගතියේ එන්න ටික වේලාවක් යන බව හැබෑව. නමුත් යෝගාවතරයේ බව දැනගන්න දැනගෙන කටයුතු කරන්න හේතු මේ අදහස් ගන්න ඕනේ. අරමුණේ බොහෝ වේලාවක් ඉන්නකොට තමයි අපිට එන්න පාරටම එන වේගෙටම වහාම සූදානම් වෙලා ඒ අරමුණ සතියට යට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා දැනට එනකොට යෝගාවචරයේ සෑහෙන පෙරගස්මක් එකලස් වීමක් සිදු වෙනවා. ආ මෙතෙන් එනකොට අරමුණයි හිතයි දෙක අතරමැද කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වෙලාවක් නැහැ. හිතන්න වෙලාවක් නැහැ. වහාම අරමුණ සූදානම් වෙන්නේ. හිත සූදානම් වෙලා තියෙනෝනේ ඇති වෙනවා කා සමග මේකට හිත මෙහෙවන. මේ විදිහට යනවා නම් ඒ හිතේ කවදාකවත් මේ මතුවෙච්ච අරමුණට ප්‍රේම කරන්න ආදරය කරන්න ලෝභ කරන්න වෙලාවක් ඉන්නේ. ඒ වගේම මතුවෙන අරමුණට ඒක ද්වේෂ කරන්න ගැටෙන වෙලාවක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාර දෙකට මේ විදිහට බලනකොට නම් ඉඩක් එන්නේ නැහැ. සීල මිද්ද කියන නිදිමතට ඉඩක් එන්නේ නැහැ. මොකද අර වීර්ය ආතාප වීර්යයක් කියන හත් කරන වීර්යයක් ඒක සීතල වෙන්න මිදෙන්න ඉඩ දෙන්නේ නැහැ හිතට. ඒක කර්මණ්‍ය කරනවා. එහෙම බලනවා නම් යෝගාවචර හොඳට තේරෙනවා මේ වීර්ය වැඩ කරන හැටි, සතිය වැඩ කරන හැටි, වීර්ය සතිය නිසා මතුවෙන මතුවෙන අරමුණේ ඇතුල් වීමේ, පිටවීමේ එක්ක හැපෙන ගතිය, එක්ක උණුසුම් ගතිය, එක්ක කම්පන ගතිය, එක්ක සංසල ගතිය, එක්ක පිම්බන ගතිය, එක්ක අකුලන ගතිය ආදී වශයෙන් ඒන ලක්ෂණ කිසියම් කැකලීමකින් තොරව හරියට මල්ලක් කියලා ඇතුළේ තියෙන දේ බලන්න වාගේ විසඳෙන්න පටන් ගන්නකොට කවදාකවත් හැකයක් එන්නේ මේක මං හිතනවද හුස්ම ගන්න ආයාසයෙන්ද එහෙම නැත්නම් මේක මනෝ විකාරයක්ද කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ හොඳට අස්පනා පිට තේින් පටන් ගන්න. ඒසොට උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී හිත විසිරියාවක් හෝ හැකකිරීමක් එන්නේ නැහැ. මේ මේ ටික ලං වේග ලං වේගන අරමුණට හිත මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතියේ ලං වීම ලං වීම සිදුවේගෙන එනකොට අරමුණ නිකන් දෙන්නේ මෙලෙක් වෙනවා මුරුදු වෙනවා උණු වෙනවා වගේ. හිතත් ඒහා සමානව මෙලෙක් වීමක් මුරුදු වීමක් උණු වීමක් සිද්ධ වෙනවා. ඒකෝ තමයි යාලක රසනවලත සමග පෑහීමක් නැති කිව්වාගේ දෙකම එක ගාන පවත්වනොත් පෑහෙනවා. ලාකඩයේ එහෙම නැත්නම් එකක් හප්පෙට අනික පෑහෙති කියන. ඒක බෑ විපස්සනාට. දහකට කරනවා ටිකක් අත්ලා දිනවා අනික හිතේලා තියෙනවා හයි වෙනවා. මේක බෑ. මේක අරමුණේ තියෙන විශාල වැඩ කොටසක්. අපිට වෙන්නේ ඉතල පින්දීම නෑ. ඇතුළේම වගේ නමුත් ඇතුළේ මේ වෙනකොට අපි දකිනවා නම් ආන්තමට දැනි නොදැනී තිබුණ ඇතුළේමක් ඕන ඇතුළේමක් වශයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොටම ඒ ජීවි ස්ථානයේදීම සතිය පිටව ගන්න ඒක ක්‍රමයෙන් ප්‍රකට ප්‍රසිද්ධ විචිත්‍ර බවට පත් වෙලා ආයෙත් තුනේ වෙලා යනවා. මේ ප්‍රකට වෙන්නේ මොකද්ද පිළිමැදීමක්ද? මේ ප්‍රකට වෙන්නේ උණුසුමක්ද? මේ ප්‍රකට වෙන්නේ සීතලක්ද? මේ ප්‍රකට වෙන්නේ කුම්මන ගතියක්ද? මේ ප්‍රකට වෙන්නේ හැකිලන ගතියක්ද ආදී වශයෙන් ඒ ලක්ෂණ ඔක්කොම විශේෂව දැක ගන්න නම් සතියත් ඒ තරමටම කර්මණය වෙනවා. එතකොට පැහැීමක් සිද්ධ වෙනවා. එන්නේ මේ පැහැීම සිදු වෙනවා නම් නිවර්ණ ධර්ම වලට අතක් ඉඩක් නැතුව සතියට බුදුමාකාර සතිය තියෙන හිතට ආරක්ෂාවක් කරගෙන පටන් ගන්නවා. ඒ නිසා කියනවා සතියට ආරක්ෂක පච්චපට්ඨාන. සතිය තියෙනවා නම් විෂයාභිමුඛ භාව අරමුණටම හිත පිහිටන ගතිය ඒ වගේම සමහර වෙලාවට මේ වගේ දෙකක් වෙනවා ලොකු ආරක්ෂාවක් කරන හොඳ තෝම දන්නවා දැන් නම් භාවනාව වැරද්ද යනවා කිය. දැන් නම් භාවනාව හරි කිය. ඒ ආරක්ෂාව වෙන්නේ මොකද්ද? මිත්‍යාකල් සංසාරේ. කවවම දහස්වත් අතරක්ම තමයි. විගතෝම පාරත්වයෙන් බැට දෙමින් තිබුණු නීවරණවල යම් ප්‍රමාණයක පසුබෑමක් සිදු වෙලා තියෙනවා. ඒක ලෝභයක් නැහැ හිතේ, ද්වේෂයක් නැහැ හිතේ, නිදිමත ගතියක් නැහැ හිතේ, විසිරී යන ගතියක් හිතේ නැහැ, හැක ගතියක් නැහැ. යොදන යොදන එක හරියන ගහන ගහන ඉන්නේ හරියටම එල්ලේට වදිනවා. ආනේ වෙලාවට යෝගාවචරයේ හිතේ පුදුමාකාර ඒ උණු වෙච්ච ගතියක්, කර්මන්නේ වෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක සඳහා ආසන්නින් බලපාන්න කාරණා දෙකක් පොත්පත්වල දෙනවා චිර සංඥා පදස්ථාන කියලා. ඒ ගත්ත අරමුණම ඒ සංඥාවම නැවත නැවත ලබා දෙන්නේ කියලා කියනවා හිතට මේ ගත්ත වේගය මේ පුරුද්ද මේ ක්‍රමසාවිදි නැවත නැවත එතන එතනම වැඩ කරනවා. ඒක නිසා ඒ ගුරුම් භාවනාවේදී මේක කියවන්නේ ඒ අරමුණ මෙනෙහි කිරීම මාර්ගයේ සංඥාව ඉස්සර කළ දෙන්නේ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැවතත් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේක එක පැත්තක් සාසමය. වීදී කුච්චක් මේක බොහොම ආයාසයෙන් කරනවා. සමහරු සමහරුන් මේක කොහොමද කරන්නේ? එකක් හිත ප්‍රතික්‍රියා කරනවා. පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා වගේ ආයෙම කියනකොට අයියෙන් ආයෙත් යන්න ඕනේ නැහැ. මට දැන් ආයන් ලියන්න පුළුවන්, අම්මා කියන්න පුළුවන් කියලා අරක පුංචි වැඩක් කියලා හිතෙන්නේ ඉඳී කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? කොච්චර ඉක්මනට හිත පිට යනවද නැද්ද කියලා හොයන්න බැරි වෙනවා. අරමුණටම හිත යෙදවීම සඳහා සංඥාව ඉස්තිර කිරීම සඳහා එකක් කියනවා ඒ අරමුණේ නම කියලා කතා කරන්නේ. වම කියනකොට සක්මනේ වම. දකුණ කියනකොට දකුණ. එතකොට අපි රූපයක් බලුවා නම් බලන්න සිද්ධ වුණා නම් බලනවායි කියලා ඒ කරන දේ හිත යොදනවා. අහනවා නම් ඇහෙනවායි කියලා. භාවනාවේදී පරියන්කේ ඉන්නකොට සතියෙන් අරමුණෙන් කැරිලා වේදනාවක් එනවනම් වේදනාවක් වෙන මෙනෙහි කරනවා. රූපයක් වෙනවා මේ සබ්දයෙන් හිතවිලක් වෙනවා නම් හිතවිලක් කියලා මෙනෙහි කරනවා ආන්නේ විදිහට අර එන අරමුණ ඒ සංඥාව තහවුරු කර දීම සත්‍ය යම් ප්‍රමාණයකට තහවුරු වෙන්න උදව් කරනවා ඒ වගේම පෙන්වනවා කාය ආදී සතර සතිපට්ඨාන පදත්තාන මුලින් මුලින් වරද්ද වරද්දකට පිහිට පිහිට වරද්ද වරද්ද ගනිමින් පිහිට වෙච්ච සතියමයි පසුපසු කර්මන්නේ සූර සතියට උදව් වෙනවා ඒසක් කිසිම කෙනෙකුට කවදාකවත් දෙලින්ම යන්න හම්බෙන්නේ නැහැ මේකෙන් දැන්. හැමදාම යන්න වෙන්නේ වරද්ද වරද්දා මේ පාඩම ඉගෙන ගන්න මුල් කාලේ ගොඩාක් වැරදි වැඩි. වැරදි වැඩි කියන එක අදහස් කරන්නේ මොකද? අරමුණට හිත යටන්න ගියම යන්නේ නැහැ. ඉතිවිලි වෙනවා, වේදනාව වෙනවා, ශබ්ද වෙනවා. නමුත් ඒ ඒකම ඒ විදිහට කරලා තමන්ගේ මේ චරිත ලක්ෂණ මේ දෛසික ධර්ම වල තියෙන සූක්ෂම භාව ඒ වගේම මේ රූප ධර්ම වල තියෙන ගොරෝසු භාව තේරුම් අරගෙන තමන් තුළින් ක්‍රම සහ විදි හොයනවා. අර ඒක ක්‍රමයක් නෑ. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා කරන්නම තියෙන්නේ අපි අද හෝ පටන් ගන්න ඕනේ. කාය අධි සතර සතිපට්ඨානේ කාය අනුපස්සනාවෙන් ආනාපානට හිත යොදනවා. යොදනකොට ඒකකට උපමාවක් කියනවා නම් දුවන අස්සේගේ උඩර අලු කුහුල් ගිරියක් තියන්න උත්සාහ කරනවා. අස්සේ කියන්නේ බොහෝම වේගෙන් දුවන සතිය කුගේ පිට සම්පූර්ණ මේ පතලල ගන්න ඒකට අලු කුහුල් ගිරියක් තියන්න හදනවා වගේ කියලා තමයි උපමාව පෙන්නලා කියලා තියෙන්නේ. එහෙනම් තම ගාවක් පුලං හමන තැනක පහන්තියක් පත්තු කෙරුවොත් කොච්චර නම හැලෙනවද මේ? කවදද අපිට පුළුවන් වෙන්නේ ඒ හුලම් පාර නතර කරලා හුලම් මේ පහන් කිරේ ඍජුව පවතින දකින්න. කවදද අපිට පුළුවන් වෙන්නේ දුවන ආශ්‍රේ පිට අල්පෝල් විදිහ නතර කරලා කියන්නේ. නමුත් පුළුවන්. මේක තමයි අපි කියන්නේ අසුකම්මිතා කුසල ඡන්දේ කියලා ඉස්සල ඉස්සල වැටි වැටි තමයි නැගිටින්නේ. අපිට දැන් බෑ කියලා හිතුණාට අපි කල්පනා කරලා බලුවොත් අපි උඩුකුරු බබෙක් වගේ පුංචි කාලේ ඉන්න කාලේ ඉඳලා නැගිටලා පියවර සම්බන්ධ හදපු හැටි. දැන් නම් අපිට ඒවා මතක් කරන්න බෑ. නමුත් දැන් දෙවෙනිදා පරම්පරාව දිහා බලලා අපිට හිතා ගන්න පුළුවන් පුංචි කාලේ ඔලෝ උස්සන්න බැරුව ඉන්නේ අපි. ඔලෝ උස්සන්න යනකොටත් බෑ. ඊට පස්සේ එහා පැත්ත මෙහා පැත්ත යනවා. සමහරු ධනෙන් නැගිටිනවා සමහරු වණු ගන්නවා. එහෙම කරලා කරලා තමයි යන්දම් ඔලුව උසපුවාම ඒත් වැනි වැනි කොට්ට වටේට කියලා තමයි පටන් ඊට පස්සේ ඒක පය තියලා උස්සන්න හදනකොට දඬුවට ගහන්න ඕනේ. එක පියවරක් තියනකොට වැටෙනවා. මේ මේම කරලා තමයි නැගෙන්නේ. අන්තිමට මෙන්න ඔලිම්පික් ගිහිල්ලා දිනනවා. එතකොට කල්පනා කළොත් එimhe අපි අර කුංචි කාලේ වැටි වැටි ඇවිදපියක බුදුහාමුදුරන ඔලිම්පික් කියන එක නෙවෙයි ලක්ෂකම අන්නර කුංචි කාලේ කකුල් කියන්නේ කරත් ඒක. ඒකෙන් පස්සේ තමයි යාදී අර ජීීමේ සහ පැනීමේ සහ බඩ පිණුම් උඩ පිණුම් ගන්න පුළුවන්කම එන්නේ. ඒ නිසා ඒක නැතුව අපි අර ඔලිම්පික් දිනන්න කල්පනා කරනවා නම් ඒ නිසා මනෝ විකාරයක් විතරයි. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ ආනාපානයේ නැත්නම් ඇතුළෙන් පිටින්දී මේ සතිය පිටවන්න ගන්න මේ උත්සාහය නෑ මේ ප්‍රයත්නය පුදුමාකාර ආගමික ආධ්‍යාත්මික වටිනාකමක්. ඒක වරද්දා ගැනීමෙන්මයි මත්තක අපි හරියට කරන්න ඉගෙන ගන්න. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා. දරුවචනන්තේ මෙච්චරමයි කරන්නේ. උනාට ඒක පැහැදිලිවම දේශනා කළා කාටවත් තමන් ඇති කරගත්ත කුසලතාවය දෙන්න බෑ. පුළුවන්කමක් තිබුණා නම් ඉලක්ක මුල්ලක් පුරේට වැඩපු වෙලාවේ සාවක පුංචි කුමාරයා ඇවිල්ලා ඈවත් දීලා වෙලාවේ දෙන්න තිබ්බා. ඉහිල කිව්වේ මොකද සාරිපුත්තු සාන්නාන්දට මේ දරුවට එනම් ඈවත් දෙන්න පැවිදි කරන්නේ කියලා. සායාවේ කරා. දීලිවලා උදෙත් බණ කිව්ව හැන්දෑවෙත් බණ කිව්ව නමුත් හරියන්නේ නැහැ. රාහුල වාද සූත්‍ර 100ක් කියනවාද පොතේ. පැවිදිනේ අවුරුදු 7 දී අවුරුදු 21 වෙනකම් සාහල ස්වාමීන් වහන්සේට බැරි වුණා මේ සත්‍ය පිළිබඳව නැත්නම් විශේෂයෙන්ම මාර්ග ඥාන පිළිබඳව ඉස්තර භාවකට එන්න. ඒක ධර්මචනාදර ඕනකම තිබුණත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි සන්තෝ නීතිගලින් ස්වාමීන් වහන්සේ අසාමාජික ප්‍රතිලෝකෝම කියලා වන්දනා කරනකොට ඉතින් 10ක 15ක බණක් කියනවා. උන්වහන්සේ කියන මේ ආනාපානෙ වඩනවා කියන එක සරුවචන් වහන්සේට කරන්න දෙයක් කියලා. ඒ කියන්නේ කරලා අපිට දෙන්න බෑ කියන එකයි. උන්වහන්සේ කියපුවා උන්වහන්සේගේ ආනාපාන කරගන්න. ඒක කරා ඒකට පස්සේ කුසල ඡන්දයක් දුණා රත්පත්තාන අනිකත් දේශනා කරා. දැන් අපි දක්වාම ඇවිල්ලා තියෙන අවුරුදු 2500 ගාණක් මේ ඉතිහාසෙ ඇවිල්ලා ආරණ්‍ය සේනාසන රුක්ක මූල ශුන්‍යාගාර උපදේශපන්ති ගොඩක් ඒවා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අපි අලුතෙන් බබෙක් වෙන්න වෙනවා ආනාපාන ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට මේ සතිය අඛණ්ඩ වීම සිදු වෙන්න නම් මුල් වැරදි ටිකට හැකි සංඥාවෙන් බලන ගැටයක් එනවා. කවදාහරි මේක මම කෙලින්ම ඉන්ජෙක්ෂන් එකකින් අර ගන්නවා. එහෙම නැත්නම් මේ කාගේ හරි ආශිර්වාදකින් ගන්නවා. එහෙම නැත්නම් මම වැරදෙන්න තැනක ගන්නවා කිව්වොත් ඒ කවදාකවත් හරියට වැඩක් නෙවෙයි. මේ නිසාම තෝ මේ සතිය පිහිටවීම කියන සති ථාන ස්ථානගත කරනවා කියන එකයි ථාන කියන වචනේ තියෙන්නේ. ඒ අතරමැද මේ පයන්නක් කරලා සතිපත්ථාන කිය. ඒක නිසා සතිතාන කියන එක තමයි අපේ අසුවා කතාව සාමාන්‍ය විස්තර කරන්නේ සතිය පිහිටුවීම. එතකොට ඒක ප්‍රයන්යෙන් අදහස් කරන්නේ මෙන්න මේ විදිහට ඉතාමත්ම සූක්ෂම ඉතාමත්ම කර්මණ්‍ය විදිහට සතියක් මාර්ගයෙන් එන එන අරමුණක් මුලමඳ මඟ අතහර නොහැර විකතෝම එන එන තාලෙට උණු උණු වේල දැක ගන්න පුළුවන් ශක්තිය කියලයි විස්තර කරන්නේ. නැත්නම් සමීපව පිහිටවීම කියලයි. තවත් අර්ථයක් දෙනවා හතිපත්කාන්ට ස්මෘති උපස්ථාන කියනවා. අපි උපස්ථාන උපස්ථාන කියලා කියන්නේ උපස්ථායක කියලා කියනවනම් අපි සාමාන්‍ය හෝටලේ කියන වේටර්ට කියනවා උපස්ථායක කියලා නැත්නම් ලෙඩෙක් වෙච්ච කෙනාගේ අඳුරගෙන ඉන්න කෙනාට කියන උපස්ථායක කියලා. ඒ විදිහට සතිය අපි කරන සෑම වැඩකටම උපස්ථානෙ හිතිනවා. ආන්‍ය උපස්ථානෙ දෙන්න නම් ඒ අරමුණට හිඳා බහින ගතිය තියෙනවා. ඒ වගේම මේ අරමුණ අන්දමන්ද භාව කියන බෑ. මේ ඇතුල් වෙන වාර පිට වෙන වාර කියලා අන්දමන්ද භාවයක්. වගේම නිතරම අරමුණට මූණ දාලා අරමුණටම මූණ තමයි ඉතින් තමයි අපිට පුළුවන් වෙන්නේ සතිය පිටවන්න නැත්නම් මේ සතිය අරමුණේ හිත පිට පැනපු ගමන් වෙන අරමුණක සතිය පිටවන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ නමුත් අර ගැම්ම කරේ අර වේගය කැඩෙන නිසා අපිට ඒ අරමුණේම නැවත නැවත සතිය පිටවන්න සිද්ධ වෙනවා ආන් ඒ සඳහා විෂයාභිමුඛ භාව අරමුණට මූණට මූණලා තියාගන්න ගැතිය අවශ්‍යයි ආන් එහෙම තිබීම සඳහා තමයි අපි ඒ අරමුණම මෙනෙහි කරමින් අපි ප්‍රාර්ථනා කරනවා මේ විදිහට ආනාපානෙ ඉන්න ලැබේවා. අනිකුත් අරමුණු ආවොත් ප්‍රකට වුණොත් විතරක් නෙවෙයි කරන නැත්නම් ආනාපානෙටම තන දීගෙන කටයුතු කරන්න උත්සාහ එතකොට අපිට ඒ අරමුණේ ලොකු අරසාවක් එන්න පටන් ගන්නවා. මේ විදිහට හිත කර්මණ්‍ය වුණොත් නැත්නම් අපි සාමාන්‍ය තාක්ෂණික වචන සම්භාවනා ලෝකයේ කියන විදිහට ක්ෂණික සමාධිය පිහිටියොත් පැහැදිලිවම සමත සමාධියකින් කරන විදිහට අරමුණේ නීවරණ වලින් තොර අරමුණු ගමන් කරන යම් වේගයක් තියෙනවා. මේ හා සමාන වේගින් සත්‍යයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ තමයි මේ සාමාන්‍ය මේ ක්‍රමය අපි විස්තර කරන විපස්සනා අනුකූලව ආනාපාන බලන හැටි. සමථ යෝගාවචරය නම් දීගං වාස සම්පෝ දීගං වා පස්ස සම්පෝ රසං වාස සම්පෝ රසං වා පස්ස සම්පෝ විදිහට අරමුණෙහි ඒ සම්මුතිය වෙන හුස්ම රැල්ලමයි දිගටම විශේෂණය කරගෙන යන්නේ. ඒ කරගෙන ගිය යන්නේ අරමුණත් එක්ක මේ හිතේ තියෙන සුවඳකම සමත පැත්තෙන් බලන්න. අපි මෙතෙක් කල් විස්තර කරුවේ විපස්සනා පැත්තෙන් වඩන එක. මේ දෙකේදීම වැඩෙන ගුණය කියන්නේ සමාධිය කියලා තමයි. ඒ කියන්නේ සතිය වැඩෙන්න නම් කුසල ඡන්දයක් වීර්යයක් අවශ්‍යයි. සමාධිය වැඩෙන්න නම් කුසල ඡන්දයක් වීර්යයක් සතියක් කියන මේ තුනම අවශ්‍යයි. එතකොට යම් ආකාරයකට ඔය කියන විපස්සනා සමාධිය ඇති වුණා නම් ඒ විපස්සනා සමාධිය තුළ ඒ යෝගාවචරයට වැඩි වේලාවක් අරමුණේ ගත කළොත් පැහැදිලිවම මේ අරමුණේ තියෙන අරමුණේ අත්විඳින අරමුණේ දකින තද ගති සුසුම් ගති කම්පන ගති චංචල ගති ආදී ඒ රූප ධර්මත් වැටෙනවා රූප ධර්ම පිළිබඳ සම්මෝහාවක් එන්නේ නැහැ මේ රූප ධර්ම මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ මේ සත්‍ය පිහිටපු නිසා බවට හිතේ නාම ධර්ම පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. ඒත් ලොකු පෙරගැස්මක් ආවොත් විතරයි එන අරමුණ මේ විදිහට විසදව දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට අරමුණු මතු පිටින් හැපිලා කියනවා අපිට රසක් බලා ගන්න වෙන්නේ නැහැ. මේන මේ විසද භාවය නැත්නම් මේ නාම කොටාසේ මේකද රූප කොටාසේ මේකේ කියලා මේ විසද භාවය ඇතිවීම සතියෙන් අනිවාර්යම කරපදිනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සතිය පිහිටුවා ගැනීම පමණයි. ඒ නිසා ආරම්භයේදී අරමුණේ රූප නාම බෙදන්නවක් අනිච්ච දුක්ඛ අනාත්ම බෙදන්නවත් මොන්නම දෙයකටවත් හිත වේස කරන්න නරකයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අරමුණත් එක්ක හිත පුළුවන් තරම් සමීප කරවීම සඳහා පුළුවන් තරම් ආද කරවීම සඳහා සුහද කරවීම සඳහා නැවත නැවත නැවත නැවත හිත යොදවන්න. යම් වෙලාවක හිත අර නීවර ධර්මයෙන් තොර වෙලා කර්මන්නේ වුණා නම් එතකොට අර මුලින් මොකක්කට පහු වෙනකොට හොඳට එහි මේ රූප කොටස මොනවාද පිම්බන හකුරන ගති කම්පන චංචල ගති පිළිමදින ගති කුණුසෝ සිසිල් ගති හොඳට පේනවා හරි ලස්සන මෙතෙන්දි පේන්න ගන්න ගතියක් තමයි ඒක අත්දැකීම යෝගාචර කවදාකවත් ඒ අරමුණේ උණුසුම් ගතියක් දැකලා එතනම කිසිම විලිලැජ්ජාවක් නැතුව ඕන සීතලවක් වෙනවා කිසිම පටලැවිල්ලක් අපි හිතන්නේ සීතල කියන්නේ කියන්නේ උණුසුමේ ආත්මක වෙනස් පැත්තක් කියලා. මේ තේජගේ අතර කිසිම ගැටීමක් නැති. පටලැවිල්ලක් නැති. ඇනීමක් නැතුව එතනම ඊට විගාසිත ක්ෂණේ සීතල පහළ වෙන්න පුළුවන්. මේ තද ගතිය පෙනෙන තැනම සිසිල් මේ මෙලෙක් ගතිය පේන්න ඉඩ තියෙනවා. ගොරෝසු ගතිය පේන තැනම සියුම් ගතිය පේන්න ඉඩ තියෙනවා. කම්පන ගතිය පේන තැනම ස්ථාවර ගතිය පේන්න ඉඩ තියෙනවා. නමුත් මේ දෙක අතර කවදාකවත් රණ්ඩුවක් රූපයක් සංකල්පයක් නෙවෙයි. හරියට වැඩ පිළිවෙලක් නැතුව නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ටීවී ස්ක්‍රීන් එකේ චිත්තශයලාව කියන්නේ කොච්චර කෙනකෝටයක් චිත්තාව කවදාකවත් ඒක චිතක් තව චිතකින් වෙන්නේ මේ හැපීමක් නැහැ. දෙක අතර ගැටීමක් නැහැ. කෝටයක් චිත්තරක. ඒ හැම චිතකටම ස්වාධීනව මතුවීමක් තියෙනවා. ස්වාධීන පැවැත්මක් තියෙනවා ස්වාධීන නැතිවීමක් තියෙනවා. මේ තරමටම අරමුණත් එක්ක හිත සමාන වේගයකින් සමාන උණුසුම් භාවයකින් ක්‍රියාත්මක කරනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා වෙනදාටත් වඩා නිකන් උතුරන බත්හැයක් වගේ උතුරන කීහැලියක් වගේ අරමුණ සීඝ්‍රයෙන් ප්‍රියවත් වෙනවා නමුත් හිතේ කිසිසේත්ම කලබලක් නැහැ ඕන විදිහට උණුසුම් කියන තරමට සිසිල දැකලා ඉන්න පුළුවන් ඕන විදිහට තනකම තිබුණ තැන මෙලෙ ගතිය එන්න පුළුවන්. ගොරෝසුකම තිබුණ තැන සියුම් ගතිය එන්න පුළුවන්. කම්පනයන් කර ගතිය ඉස්තාව ගතිය එන්න පුළුවන්. ආන්නේ විදිහට මෙව අතර තියෙන මේ පටලැවෙන නැතුව බලාගෙන ඉන්න පුළුවන් ගතිය එනකොට නම් යෝගාවචර තේනවා. තමන්ගේ චෛතසික ධර්ම උදුරට ක්‍රියාත්මක වෙලා කියලා කියනවා. මේකට සරුවචන වහන්සේට යම් කෙනෙකුට බණ කියනකොට මෙන්න මෙතෙන් හිත ගියා නම් ඒක හිතින් අල්ලන්න පුළුවන් කියලා. ඒක බලලා තමයි ධර්මස්ථානාව ඊට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ගැඹුරු ධර්ම වලට ගෙනියන්නේ. මෙතෙන් යනකම් හිත මෙතෙන් යනකම් පුරුදු වෙනකම් මොනම දෙයක්වත් හිතට දාන්න යන්න නරකයි. මෙතෙන් ගියාට පස්සේ ධර්මචනන්සේ දක්ෂින ස්වරූපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ කල්ල චිත්තං මුදු චිත්තං විනීවන්න චිත්තං උදක චිත්තං පරණ චිත්තං මෙන්න මේක. කල්ල චිත්තං කියන්නේ හිත කලල් කරපු මඩක් වගේ. ජීව පුරන්න හදපු මඩ ඔයම බඩ මේක හතරට තුනී කරලා කෝරු ගාලා හැදුවට පස්සේ ඊයට ගහපුවාම මේකේ ඉරා බහිනවා. මුදු චිත්තං. හිත කවමදාකවත් නැති විදිහට කර්මන්නේ වෙලා. උණු කරලා ගත්ත බටස් ටිකක් හොඳට පාන් පෙට්ටක් ගන්න පුළුවන්. ඒක කැටි ගහලා තියෙන වෙලාවෙ කොච්චර දඟලුවක් ගන්න බෑ. අන්න වගේ මුරුදු භාවයටපත් වෙනවා හිත. අරමුණක් මුරුදු වෙනවා හිතක් මුරුදු වෙනවා. කල්ල චිත්තම මුරුදු උදක් හිත. පුදුම උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා. එතන දැන් ගහන ගහන කාරිය. අරමුණේම හිතේ ඉන්න ඒ වගේම අරමුණේ තිබුණට වැඩිය ගැඹුර පේන්න පටන් ගන්නවා. මේකට හේතුව මොකද? ඉස්සරට වඩා අරමුණ එනවා තර සමගම හිත එතෙන්ද විහිදුවන කතිය. අපි දැන් යෝනිසමනිකාරයේ ඉස්සර කොට කතා කරා. උගත් වෙලාවට අපි පොරෙන් කපනකම් තමයි ගස්තිය. නමුත් අපි මේ පොත්ෙන් කරන ගානට කඩා ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉතර විලා වෙන්නේ නැහැ. ඒක අපිට අවශ්‍ය වෙනවා. ඒක මුරුදු වෙලාවේ. උණු යැදීම දැනගත්තා නම් ඔච්චර ලොකුයි. අරමුණක් හැම වෙලාවෙම ආධුනික යෝගාවචරයට තේන්නේ ඇවිල්ලා තහවුරු වෙලා සීතල වුණාට පස්සේ. නමුත් සතිය කර්මන්නේ වුණාට පස්සේ අරමුණ එනවා සමගම උණු උනේ. ඒක දැක ගන්න පුළුවන්. රත්ති කියලා යකට කලා ගන්නවා වගේ ඒ වෙලාවෙදීම තමයි අරමුණ ස්වභාවික ලක්ෂණ පෙන්වන්නේ පහු වෙච්ච ගමන් හිතේ තියෙන සංඥාවන් පරණ ඒවා ඔලින් කලවන්නේ. එහෙම කලවම් වෙන්න දෙන්නේ නැතුව උදග්ග භාවයක් උද්‍යෝගිමත් භාවයක් ඇති කරගන්න වෙන ක්‍රම නැහැ. ඒ කායනෝ යම් වික්‍රේ මාර්ගු මේ සතියෙම කර්මණිය කරගන්න ඕනේ. එතකොට යම් වෙලාවක ඒ අරමුණ વિશે මෙන්න කුම්බල ගතියක් දැක්කම මෙන්න උණුසුම් ගතියක් දැක්කම මෙන්න කම්පන චංචල ගතියක් දැක්කම මම මේ ඉන්නේ ආස්වාද වාරේ. ඒක හොඳට සතියෙම ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයා තුළ කාමරාග ව්‍යාපාදාදී නීවරණක් නැත්නම් මේකට කියන්න පුළුවන් ඒ බුද්ධලගේ විසුද්ධියක් කියලා. හැබැයි ඒ බුද්ධල ගන්නෑ ඒක මොකද හේතුව ඒ තරම්ම අරමුණේ භාවනාවේ නිමග්න වෙලා ඉන්නේ. මේකට කියන්න පුළුවන් විසුද්ධියක් කියලා මෙතන රාගේ නෑ මෙතන ද්වේෂේ නෑ මෙතන මෝහේ නෑ. සදාංග වශයෙන් හිතයි අරමුණයි පෑහි නොපෑහි වගේ. අපිටෝ විය සිත්තන් දෙච්චලන්ත අපේ කියලා කරන අර්පණ සමාධියට දැකගත්තාසේ හිත නිශ්චල නෙමෙයි මෙතන තියෙන අරමුණ හා වේගයෙන් සමාන වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒසොට වෙන්නේ හරියට නිශ්චල වුණා වගේ. එතෙන් එනකොට යෝගාවචරයට මුළු කයම අයිසුණා වගේ. ඉරිවැටලා ගියා වගේ. කිසිසේත්ම කනතු කරන දෙයක් අත්පත් අරමුණ વિશે හිත විහිදුවන ගතියක් ස්වභාවයෙන්ම පිහිටනවා. ඒ විතරක් නෙවෙයි ඒ එනේන අරමුණේ එයාගේ අනන්‍ය භාවයේ අරමුණ මත වැටෙන්නේ තරකමක් විදිහට කම්පනයක්ද සංසලයක්ද කියලා අරමුණේ මුල පේන ටික මැදට වැඩි වෙනවා. මැද පේන ටික අගට වැඩි වෙනවා. එතකොට සබ්බකාය පරිසංවේදී විදිහට අරමුණ හොඳට දැක ගන්න පුළුවන්. ඔය සබ්බකාය ගැන අරමුණ මොකක් කළාට අපි උපදේශ දෙන්නම් විදිහට කියන අරමුණේ මුල මැද අග බලන්න කියලා. එහෙම අරමුණේ මුල මැද අග කියලා දෙයක් ස්වභාවයෙන් නැහැ. ආස්වාදයේ මුල මැද අග කියලා දෙයක් ආස්වාදයෙන් නැහැ. අපි අදහස් කරන්නේ මොකද්ද? ආත්මස අරමුණ දැක ගන්න. යාන්තමන හුස්ම ගන්න දෙම වෙන්න පටන් ගන්න තැන ඉඳලා යාන්තමන පිරිමැදීමේ තැන පටන් ඉඳලා පිරිමැදීම උග්‍ර වෙලා අවසානයේ බැහැලා යන තැනක තමයි දක්ව අපි කියන ආස්වාදාව. මෙන්න මේ විදිහේ මුළු අරමුණම අල්ලගත්තට පස්සේ තමයි මේ අරමුණ ඇතුළත ඇත්තා වූ අර උණුසුම් සති කම්පන ගති චංචල ගති ආදී මේ පඨවි ධාතුවේ තියෙන ගති මේ තේජෝ ධාතුවේ තියෙන ගති මේ වායෝ ධාතුවේ තියෙන ගති මේ ආපෝ ධාතුවේ තියෙන ගති තොග වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒකත් කියව කොහොමද කියලා බලා හිතට පස්සේ තමයි තේරෙන්නේ එක වෙලාවකට එකක් ප්‍රසිද්ධ වුණාට හැම වෙලාවෙදීම හතර දෙනාම වේදිකාවේ ඉන්නවා. මේවා මූල ධර්මනවා අපි සාමාන්‍යයෙන් අහපු දේවල්. නමුත් මේවා හොඳටම ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් වෙනවා. තදගතියක් අපිට වැටහෙනවා නම් ඒ තදගතිය වැටෙන්නේ වාතයක තදගතියක් විදිහට, ද්‍රවයක තදගතියක් විදිහට, ගහයක තදගතියක් විදිහට කියලා ඒවා ඉඳලා ගත්තේ ලොකු හොඳට විසඳව බලන්න පුළුවන්. ඒකට හුඟක් වෙලාකට එක යහාද වෙන්නේ. එතකොට උද්‍යෝගිමත් භාවය වැඩි වෙන නිසා යෝගාවචරයට ඇස්පින්නමක්වත් ගන්න හිතෙන්නේ නැහැ. එහාට මෙහාට යන්න හිතෙන්නේ නැහැ. අරමුණේම ඉඳ හිතේ ආදෙන ගතියක් එනවා. පරණ චිත්තන්ත ප්‍රාම ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. ඊවර මෙහිත නැතුණාට පස්සේ ආගම් සෝත්‍රයෙන් නැතුණාට පස්සේ මෙතේ කර්මන්නේ බාග කවදාකවත් අත්දැකලා නැහැ. හොඳටම අරමුණට එක්කවා. එතකොට විනීවද සිතන් නිවන් නැති හිත යෝගාවට දා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ යෝගාවචරය මේ හතිපතන් අහන්න ඉස්සලා භාවනා මධ්‍යස්ථානේ යන්න ඉස්සලා ආනාපාන පොඩ්ඩක් හරියන්න ඉස්සලා තිබුණා යම් සතිය ශ්‍රද්ධාවක් ඒ ශ්‍රද්ධාව දෙගුණ කෙගුණ වෙන්න පටන් ගන්නවා. කඩෑනේ නම් මේක මේ විදිහට හරි ගියොත් මේක කවුරක්වත් මකන්න වලක්වන්න බ්‍රහ්මයක්වත් දෙවියෙක්වත් මාරෙක්වත් කවුරක්වත් නැහැ. පෙළ ගහගන්න එකයි අපිට තියෙන කරණ කියන වැඩේ කිය තමන් පිළිබඳ ලොකු සද්ධාාවක්. ඒක තවදුරටත් කරන්න ඕනේ කිය. ඒ වගේම තමයි එවැනි සද්ධාාවක් පදනම් කරගත්ත වීර්යයේ ආතාව වීර්යයේ උන්නු කරන ගතියක්. කෙලස් වේලවල හරන ගතියක්. අරමුණ තව තවත් කර්මණය කරන ගතියක්. සතිය තව තවත් ජවදි කරන ගතියක් එන්න පටන් ගන්නවා. මේ තත්ත්වයන්දී ඒ සතිය අඛණ්ඩිත සුපතිච්ඡිත ප්‍රතිපාර කරනවා. ඒ පහළ වෙන්න වෙන්න වෙන්න වෙන්න හරියට පුංචි කාලේ අම්මගේ ඔඩොක්කට ගියාම අපිට තියෙන ලොකු ආරස්සාවක් ශක්තියක් ඒ වගේ අරමුණට හිත බැහැගන්න බැහැගන්න ආරස්සාවක් ඇතිවෙන්න පටන් ගන්නවා. ඒ වගේම අරමුණට ගහලා එලෙව්වත් අරමුණෙන් හිත පිට යන්නේ නැතුව මූණ දාලම හිටින්න පටන් ගන්නවා. ඒකෝට සද්ද ආවත් හොඳට තේරෙනවා ඒ සද්ද පිටින්ම යනවා Taman අරමුණේ ඉන්න පුළුවන්. වේදනාව එනවා ඔක් වේදනාවක් තියෙන බව හොඳටම දන්නවා. වේදනාවක් මේකට නලියනවා, පිළියම් කරනවා. නමුත් දැන් අරමුණේ නිමක් වෙන්න පුළුවන් කතියක් එනවා. ඒ වගේම හිතවිලි වල මහ පුදුමාකාර වැඩ වෙනවා. ඒකේ ධාරාව නිතරම අපේ අවධානය ගන්න උත්සාහ කරනවා. සතිය නැත්තම් හරියට මෙනෙහි කිරීම ආදී වීර්ය නැත්තම් ඒ හිතවිලි සම්පූර්ණ අපේ වේදිකාවට ඇවිල්ලා කෙලෙනවා. ඒ සති සමාධි දෙක හරියට ක්‍රියාත්මක කළ අරමුණේම හිත පිහිටියානම් හිතවිලි වලට වේදිකාවට නැග ගන්න බැරුව යනවා. එතකොට හිතවිලි කුරු කුරු වශයෙන් කැඩිලා යනවා. ධර්මරක් වශයෙන් එකට yaad වෙන්නේ නැහැ. yaadුන් නැත්නම් හිතවිලි වල අර්ථයක් නැහැ. ඒකට ගැටේ යුක්තක් නැහැ. ඒක නිකන් ගැබේදිම ගබ්සා වෙච්ච දරුවෝ වගේ. ඒ නැත්නම් ඉපදුනත් අවුර විකල දරුවෝ වගේ. ඒකට ගැම්මක් ඇති වෙනවා. ඇත්තටම හිතවිලි වලට පණ දෙන්නේ අපේ මේ සතිය නැත්නම් නිසා. සතිය නැති වෙන්නේ වීර්ය නැති නිසා. වීර්ය නැති රසපත් ආදී ධර්ම ක්‍රියාවත් කිරීමේ සද්ධාව නැති වෙනවා. ඒක නිසා අපිට මේ සද්ධාවෙන් වීර්ය, වීර්යෙන් සතිය, සතියෙන් මේ විදිහට සමාධිය ගියාට පස්සේ මේ දේවල් පිළිබඳව පුදුමාකාර ඥානයක්. ඇත්ත ඇති ඥානය කොහොමද? මේ තද ගතිය ඇති වුණොත් තද ගතිය මුරුල් ගතිය වෙන් කළ දැනගන්න පුළුවන්. ඒ තද ගති මුරුල් ගති වෙන් කළ දැන ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන සතිය වීර්ය වගේ දේවල් විශේෂයෙන්ම වගේ බලක් ලැබුණාට පස්සේ ධර්ම සාකච්ඡා කරලා පස්සේ හොඳට වෙන් කළ දැනගන්න පුළුවන්. එතකොට තේනවා මේ සේරම Taman තුලමයි. කිසියම් මේ පංචස්කන්ධෙන් පිට මොනම දෙයක්වත් මේකට අවශ්‍ය කරන්නේ අත්‍යන්ත වෙනවා පරතෝഘോഷය. සර්වඥාන්සේගේ බල ඇහිතව. අධ්‍යාත්ම යෝනිසෝමනසිකාරෝ ඇතුළතේ යෝනිසෝමනසිකාරය පිටන. මොකද යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ වෙනද අරමුණ අල්ලගන්න පමණයි. හොඳට සත්‍ය ක්‍රියාත්මක වෙනකොට ශක්තිමත් වෙනකොට අරමුණ එනවා සහ සමගම විහිදුවලා ගිහිලා පැනලා ගිහින් අරමුණ අල්ල ගන්න පුළුවන් වෙනකොට අරමුණේ ගති ලක්ෂණ ගා ස්වභාවික ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඒකෙන් ඊට පස්සේ චිත්තක්ෂණය ඊටත් කලින් අල්ල ගන්න. ඊට පස්සේ චිත්තක්ෂණය ඊටත් කලින් අල්ල ගන්න යනකොට අන්තිමට බලනකොට මේ අතුල් වීමේ පිටදීමේ කිසිම වෙනසක් නැහැ. විකටෝම තියෙන ධාතු මනිකාරයක් පමණයි. ඔය ධාතු වල උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන ඉන්න ස්ත්‍රී ධාතු පුරුෂ ධාතු කියලා දෙයක් නැහැ. ඔය ධාතු වල කවදාකවත් මමත් අකුණක් නැහැ. ඒ ධාතු ස්වභාවේ කවදාකවත් හොඳක් නරකක් නැහැ. ඒව ඒ වගේ ස්වභාවයේ ධර්ම ඒ නිසා ධාරේති ඉති ධම්මෝ ධර්ම ස්වરૂපේ එනකොට මමය අනුන්‍ය ඉත්‍ය පුරුෂය ආත්මයක්ය මොනවාක්වත් නැතුව අරමුණේ නිමක්ක වෙනකොට හුදු ධාතු මනස්කාරයක් පමණයි ඉතුරු වෙන්නේ. සමහර මේකට කොච්චර බයද කියනවනම් මේ මට්ටමකට උඩ ඇස් දෙක අරලා කකුල් දෙක දිහා හරි බලනවා මේ ගෙනාවු කෑලි ටික තාම තියෙනවා කියන්නේ. ඒ කර්මතම අපේ හිත මේ ආත්මයට මේ කයට පුදුම ආශාවක් තියෙනවා. නමුත් මේ සතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් බලන ධර්මයක්නේ. ඒ සංගුරුරු මතක් කරලා තියෙනවා මෙතෙන් යනකොට පැහැදිලිවම ඒ පටන් ගත්ත පදනම අමතක වෙන ගැටයක් වෙනවා. පටන් ගත්ත පදනමෙන් වෙනස් කටයුතු කරනවා මේක තමයි මේ සම්මුති ධර්ම පිටගෙන. සම්මුතිය කියලා කියන්නේ මේ අතය, පයය, කටය, බඩේ, නාභය, වමේ, ලකුණේ, ආස්වාදයේ, ප්‍රසවාසයේ, ඉස්ත්‍ය පුරුෂයේ ආත්මය වශයෙන් දේවල් අමතක කරලා මුළු ධාතු මනසිකාර පදනමකට හිත යනවා. ඉතින් ඉතින් ගියාට පස්සේ මෙතන කියන්නේ අපිට විපස්සනාවට අපි පාර හදාගත්තයි කියලා මේ தත්ත්ව දිගට පවතින පවතින යෝගාවචරය මතක තබා ගන්න යුත්තේ අර මූල කර්මස්ථානේ දැන් පේන්නේ නැහැ. පේන දෙයක් නෑ මොකද ආස්වාද ප්‍රසවාස දිගේ වෙනස තඩු වෙනවා. ආස්වාද ප්‍රසවාස සිව් වෙනවා. නමුත් යෝගාචර උපමාන දෙකක් හිතේ තියා ගන්න. මොකද එක්කෝ අර හිත යොදාගත්ත තැන හිත තියනවා කියන ලකුණ මතක තියාගන්න. එහෙම නැත්නම් කොතනක හෝ ආස්වාද ප්‍රසාරේ ලාන්තන් ඡායාව පේනවා. අර වගේ ප්‍රකටව විසදව මුලමදාග මොනවාක්වත් පේන්නේ නැහැ. මොකද ධාතු මනසිකාරය තුළින් මේක දකින්නේ. මම අර ඉදක් කියෝ වගේ කාරණෝ. දවල් තහන දැක්කහම ඈ තහන දැක්කට වෙනස්. ඈ තහන බොහොම දිස්මයි. බොහොම මේ මේ ඡන්ද ප්‍රභාව තියෙනවා. ළමයින්ට මොනවා කන්නම් පොල්පන්තල වගේක් වගේ ඔහි ආශේ තියෙනවා. කවුරක් කතා නැහැ. අනිවාර්යයෙන්ම තමයි ආනාපානේ යම් වෙලාවකට සිවුම් වෙලා සිවුම් වෙලා අන්නේ හොඳටම තුනී වෙනකොට ආස්වාද ප්‍රසාද දෙකේදීම ධර්මන්ත කාර්ය පමණයි. ආනෙතෙන් යනකොට තමයි මේ සතිය හොඳ. ඒ කියන්නේ සම්මුති ලක්ෂණ අතහැරලා පරමාර්ථ ලක්ෂණ දිහාට යන්න මේ සලකුණු පෙන්වන වෙලාව. මේක සමහරවිට විශාල බය වෙනවන සුළු දෙයක්. ඒ මොකද හේතුව මේ කුමාර සැප විඳලා හදපු ඇත්තෝ මුළු ජීවිතේම නිත්‍යයි කියලා හිතාගෙන නැත්තෝ මුළු ජීවිතේම සුඛයි කියලා හිතාගෙන නැත්තෝ සුභයි කියලා හිතාගෙන නැත්තෝ ආත්මයි කියලා හිතාගෙන නැත්තෝ සහලවනවා අදනම දෙදරුම් කර. ඒ නිසා සර්වචන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා සිංහනාද පවත්වනකොට දීර්ඝායස වූ ඉහළ කලවල ජීවත් වෙච්චි විශාල විමානවල හිටපු ජීවිවරු සහලවල හිටියා. අපි හිතාන්නේ අපි තමයි මේකේ ලොක්කෝ කියලා අපි හිතාන්නේ අපි සදාකාලිකයි කියලා. මොකද සර්වඥාන්සේ කියනවා නේද මේක අනිත්‍යයි කියලා කියලා. එක දවසක් සර්වඥාන්සේ මේ වගේ ධර්ම දේශනාවක් කරනකොට බොහොම ලස්සනට මේ උදග්ග චිත්තම්, පදන්න චිත්තම්, කම්මන්න මේ විනීවරණ චිත්තම් කියන මට්ටමට සිත් භාවනා අහගෙන ඉන්න බණහනෙහි දිනලා ඊට පස්සේ මතක් කරලා දීලා තියෙනවා මේ මතුවෙන ධාතු වල පුදුමාකාර අනිත්‍ය භාවයක් තියෙන හරියට ටෙලිවිෂන් පිටේක පවතින සිත්වාල්. කිසිම ස්පර්ශයක් නැහැ. ඒකට ගබු පංගු වාගේ. අසුචි වල කියන පණු ගොඩක් වගේ. ගවර වල කියන පණු ගොඩක් වගේ නැත්තම් වතුර මන් තැනක මාළු නටනවා වගේ ඉස්සතෝම නටනවා. ඒ තරවත් යන දෙන්නේ ගනල්ලා කියලා කියන ඕනම කෙනෙක් මේ පිටුල ඕනම දෙයක් තියා බලන්න ඒකේ කාන්තේම අනිත්‍ය පෙන්වතු වල වශයෙන් ඒක බ්‍රාහ්මණයෙකුට හොඳටම වැටෙන්නේ. ඉස්සද අත බැලගෙන කෑ ගහගෙන ගෙදර ගියා. ඉතින් කියන ලොකු පුතා ගෑගේ එන්නේ ලක්ෂණවල පුදු පුතේ අපි ඔක්කොම අනිත්‍යයි. මොකද සර්වඥාන්සේ කියන ක්‍රමයේ බොරුව නෙවෙයි ඒක ඔක්කොම බලන්න පුළුවන්. ඒක නිසා සහලවන ගතියනවා. ගමන විරේචන ගතියනවා. දහඩිය දානවා. හලවනවා. ඒ නමුත් ඒක හොඳ වටිනකම තියෙන එක ඕනේ මට්ටමට ගෙනියලා නැතර කරන්න. කොච්චර දුරද යන්නේ කොච්චරක් වීර්ය කරනවද ආපහු එන්න පුළුවන්. පහු වෙන්න ආපහු නම් කවදා හරි මේක කරන්න ඕනේ නම් ඇයි මේ හොතෝ තමයි නම තමයි ඉන්නේ. ඇයි අපි මේ පරියන්කේදී ගත්ත සතිය මේ විෂදව බලන්න පුළුවන් ගැතියයි සක්මන්ට ගෙනියන්නේ නැත්තේ. සක්මනේ ඇති කරගන්න මේ සතිය අපි නවතත් ඇයි එදිනදා වැඩ වලට ගෙනියන්නේ නැත්තේ. අන්තිමට එදිනදා වැඩ වල පවා මේ තරමටම කැමමක් ගන්නකොට පිට බත් පිට අතට දාගත්තාම ඒකේ හසවල් හයක් විතර තියෙනවා. අපි මේක අහපලා හොඳට දිවෙන් මක්කාලා ජීලින් නැති වුණොත් මේක අජීර්ණයට යනවා. එහෙමනේ හොඳට මේක අහපලා හොඳට දිවෙන් මැදියවොත් අපිට හොඳට විසදෝ දක්වන්න පුළුවන් මේකේ ලුණු ගතිය. මේකේ කටර ගතිය. මේකේ මිහිරි පැණි රස ගතිය. මේකේ චිත්ත ගතිය, පැංගිරි ගතිය හොඳට දක්වන්න පුළුවන්. තව දුරටත් හොඳ ගහපන්න බෑ. කොයි තැනින් පටන් ගත්තත් අන්තිමට කිරියහට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. ඕන දෙයක්. බොහෝ වෙලා පාපහිතෝ අන්තිම කිරියදා වෙනවා. ඒ වගේ තමයි ඕනම අරමුණ සතියකට ගෙරුවොත් ධර්ම රසය පහළ වෙනවා. ඒක නැති වුණොත් සතිය නැති වුණොත් මේ ධර්මයේ බොරුව කිව්වොත් මොකද කරන්නේ? ඇත්ත ඒ පුත්‍රයා කියන වචනේ ඇත්ත. ඒ මොකද මේ සතිය ඇවිල්ලා නැහැ, කර්මන්නේ වෙලා නැහැ, අරමුණේ විදිහට කන විභෝගයට ගිහිලා ධාතුමස්කාරය යන දන්නේ නැහැ. සාධුමනිකාට ගියා නම් අනිවාර්යයෙන්ම ධම්ම රසය පහළ වෙනවා. ඒකෙන් අපිට එන ඕජාවක් කියනවා. ධම්ම සත්‍යකාරකා ඒකට කියනවා ධම්ම ඕජාව කියලා. ඕකකින් චිත්තක් වල ගැවුණොත් සංගේ බුද්ධය නම් කවදාකවත් ආයෙ පස්සට නම් ආරවන්න බෑ. ඒ කායනම තමයි. එදා ඉඳලා කවදා හරි මේක දවස පුරාම සාක්ෂාත් වෙනවා. හැම අරමුණකම සාක්ෂාත් කරනවා. යොදවලා බලන්න හදන ගැටියක් ඉච්චේම ගැටියක්. අවශ්‍ය කරලා තියෙන අන්නේ දෙන්න එනකන් මේක අහකවල දෙන එකයි. මසු කරලා දෙන එකයි. මේ මට්ටමට යනකොට හිත විපස්සනාට දාන පුරුදු කරගෙනාට මොන මාර්ගමක වුණත් මොනම ඉස්තිපුරුතලින්ගේ කිසියක් අවිදුණා සුපවිදුණා පුදුමාකාර ශක්තියක් එනවා කිසිසේත්ම කාගේවත් අධිකාරියට යටත් නැති තමයි විමුක්ති මාර්ගය මේකයි කියලා පුදුම විශ්වාසයක් අතිපට්ඨාන පිළිබඳව අර සත්‍යාන විසුද්ධිය ආදී ගති හැබැයි නේ නැකේ පේන පටන් ගන්නවා ඉතින් යන්න තෙක්ම ගුරුවරයාට වගකීමක් කියනවා. ගුරුවරයා එලවන්න ඕනේ පිටිපස්සේ යවන්නේ. නමුත් ඒකවල ශිෂ්‍යයා ගුරුවරයාට එක්තර කැමති නැහැ ওই භාවනාවට ඔච්චරම මෙහෙ කරන්න ඕනේද? ওই විදිහට මෙලවන්න ඕනේද කියලා හැම වෙලාවෙම බලනවා ක්ෂණික ක්‍රම, ලේසි ක්‍රම, නානාපකම මොන්නම ක්‍රමයක් හරියන්න වරද්ද වරද්ද කවදා හරි තමන්ම පිළිචිකට තියෙනවා. ආපු දවසට තේරෙනවා තාම තමන් මොනම ලාභයක් අත් ලබලා නැහැ. මේ කරමු කිසිම දෙයක් ඉස්සර වෙනස්කමුත් නෙවෙයි. ඒ වෙනලා තේරෙනවා මිනිස්සෙකුට මේ සතිපට්ඨාන උපදේශ ලැබුණොත් මේක සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ත්‍යාගතර යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මේක තමයි අපි කියන්නේ මේ කුසල ඡන්දේ කත්කම්මිතා ඡන්දය නැවත නැවතත් ඒ ඡන්දෙටම පණ දෙනවා. එන්නේ එන්නේ එන්නේ ශක්තිමත් කරන කවදාක ගුරු රැඳෙන දෙයක් නෙවෙයි. ප්‍රාර්ථනා කරලා ගන්න දෙයක් නෙවෙයි. හිතලා ගන්න දෙයක් නෙවෙයි. ඒ කාන්තින්ම රූප අරමුණකට නැවතලා හිතේ දෙන්නේ සත්‍ය ජීවක කියනම ගන්න දෙයක්. ඉතින් මේක අපි කවදා හෝ කළ යුත්තක් නම් ඉතාමත් හොඳ දේ තමයි ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට කිච් වෙනකොට මේවට අපිට කරගන්න වෙන්න පුළුවන් වෙන්න පුළුවන් උගක් වෙලාට වෙන්නේ. සයික්මලටම මේ කටයුතු මේ මූලික කටයුතු සම්පාදනය කරලා තිබ්බනම් අපිට ඕනේ අමලියකදී කරදරයකදී ඒක ක්‍රියාවත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක ඒක විසින්ම තල්ලු කරන යන වේගයකට යනවා. මෙතෙන්දී තාමත් වැඩගත් මේ ලෝකෙ බුද්ධහම පවතින හේතු වෙන ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද යම් කිසි කෙනෙක් මෙතෙන්ද ගියා නම් එතෙන්ද ගිහිල්ලා ඉන්න අනෙක් කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්නවා. ඒක තමයි තාමත් වැඩගත් මේ ලෝකෙ සිද්ධිය. අපි මේකට ගියේ නැත්නම් අපි හිතන්නේ මේ අනිකුත් ආගම් වල වගේ මේ බුද්ධ ධර්මවත් විකුණන්න හදන දෙයක් කියලා. කීයකට හරි තමන්ලා දෙන්න හදන දෙයක්. ඒ හැම දෙයක් මේකේ නෑ. යම් කිසි මාත් යම් කිසි කෙනෙක් මෙතන ගියා නම් මම නැවතත් කියනවා මේක මහා ලොකු කේජු කැලක් නෙවෙයි. මේ සාමාන්‍ය තමන්ගේ හැකියාව සත්‍තාව විදියේ සත් සමාධි ප්‍රත්‍යයෙන් අන්තන් නැගිටපෙක විතරයි. එතෙන් ගියා නම් අපි මිනිස්සෙක් කියලා බලන්නේ මෙන්න මේ ධර්ම දිනු කරපු මිනිසයා තමයි. ඒ ධර්ම දිනු කරු නැත්නම් ඉතින් තොගේට තමයි සලකන්නේ. විශේෂණය කරන්න වෙන්නේ. ඒ වගේම තමයි දෙන්නේ කියොත් දෙන්නේ එකතු වුණොත් 1 1 2 නෙවෙයි උතන. 1 1 වෙච්චාම 3 හතරක් වෙනවා. බුද්ධමාහාර ගැම්මක් වෙනවා. තමන්ගේ මට්ටමේ තමන් එක ගමන් කරන තව කෙනෙක් දකින්න එක පවා. නමුත් දකින්න ඇහැ පෑදෙන්න එපායි. ඇහැ පෑදෙන්න නම් පතලා බෑ. දන් දීලක් බෑ, සිල්ලක් බෑ. සමාධි වඩලක් බෑ. මේ විපස්සනාම කරන්නේ. ඒ සතියම ඉදිරිපත් කරගන්න. ඒතකොට තමයි මේක සතිපට්ඨානයක් වඩපත් වෙන්නේ. ඒ සතිපට්ඨාන ඕනේ අරමුණක ගන්න පුළුවන්. නමුත් කොයි අරමුණකින් හෝ මේ මට්ටමට ආවේ නැත්නම් ඉතින් අපිට කොහොමදාකවත් අපේ ඊගාචිත්තක්ෂණය අපිට සාතික කරන්න බෑ. මෙතෙන් ආවත් බෑ. නමුත් අපිට විශ්වාසයක් ඇති වෙන අප තුළ ඇත්තවෝ මේ සද්ධාදී ගුණ ධර්ම එකලස් කරගත්තොත් කියලා ගතගත්තොත් ඒ කාන්තේම අපිට මේ தත්ත්වය නොදී අරින්න පුළුවන් జగතික ලෝකේ නෑ. ඒ නිසා අපි කොයි වෙලාවක හරි උත්සාහ කරන්න ඕනේ මේ මට්ටම පන්නගෙන ඊට පස්සේ මොකද හේතුව ඊට පස්සේ ටික ඇත්තටම මේ පුද්ගලයා Taman විසින්ම කරනවා. ඒ නිසා මෙතෙන් එනකම්ම මේ සතිය සුපතිත්‍ත සතිය. මුදුවට පිළි සතියම සතිපත්ථානයක් භවතපත් කරගන්න එකට කිසිම සරණක් නැහැ. එකම සරණ මේ විදිහට අපි අහදවරද කරලා කරලා කරලා කවදා හෝ හරියට මෙල්ලට වෙඩි යන ශක්තිය ඇවිල්ලා අර සත්පුරුෂ සංඥා අර වීර්යය ඒ වගේම මුලින් මුලින් වර්ධගත සත්‍යයක් මත පිහිටි සත්‍ය ආවට පස්සේ නම් ලොකු සත්‍යයක් ලොකු වෙනසක් ලොකු මේ මනුස්ස ආත්ම භාවය ලැබීමේ බුද්ධෝත්පාද කාලය ලැබීමේ තමන්න මේ අහකන ජීවනාශී දේවල් ලැබීමේ කල්යාණ මිත්‍රාශී ලැබීමේ බණ ඇහිීමේ පැවිද්දක් මේ ලෝකේ පැවතීමේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ පුද්ගලයාට පැහැදිලිවම ලැජ්ජ බය පිළිතනවා සීලේක ගුණය තේරෙනවා කලියුත් නොකලියුත් තේරෙනවා වැරදි කරනවා තාමත් වැරදි කරනවා නමුත් අර වෙනද තරම් තමා වෙන්නේ නැතුව මුලින් මුලින් අල්ලීමට වැරදි වල තේරුම් අර ගන්නවා මතුවෙන අරමුණේ කර්මන්නේ ශක්තියක් අපේන පටන් ගන්නවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ අපි හමු වෙනවා නම් හමු වෙන්න ඕන නෝකටයි. අපි කරගෙන යන වැඩේ තවත් තේරවත් තවත් උණුසුම තවත් සමීපව Tamange වැඩක් වඩ තේරුම් ගැනීමට හැම වෙලාවෙම අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරනවා. එහෙම කරගෙන යනකොට අපේ ධර්මතාවත් වැඩෙනවා. සාසනයට අපි කළ යුතු කාරණාවක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි මේ 2550 ගිය වෙලාවේදී සාසන රකින්නයි කියන්නේ. ඒ වෙනකොට ගොඩක් දේවල් අද ලෝකේ කියනවා. මොකද ඒකෙන් මේ වැඩේ කරනවාද කියන එක ඒ තරම් තනියම කල්පනා කරනවා. අනේ දේවලු තනියම අකටේ උදව් කරනවා. නමුත් අපි මතක තියාගෙන ඉන්න ඕනේ කවදා හරි මේ ශාසනයේ අඩුගානේ ඡන්ද වේලක් තරමවත් ඉදිරියට ගෙනියන්න නම් එච්චෙක්ද තුල හිත හරි එක තුල හරි මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව පිළිගන්නවා එහෙම නැතුව තියෙන අනිකොත් මොනම ධර්මයක්වත් එච්චර පන්නේ හිටින්නේ නැහැ එච්චර yaadෙන්නේ නැහැ ඔක්කොම භෞතික වස්තුල කම්පන වලින් ගැටේ යන්න පුළුවන් මේක යන්නේ ඒක අපි අධිෂ්ඨාන කරගන්නු ධර්ම දේශනාමාර වශයෙන් අපි තුල යම් ආකාරයක ශ්‍රද්ධාවක් තියෙනවනම් අපි තුල යම් ආකාරයක වීර්යයක් තියෙනවනම් ඒ ශ්‍රද්ධාවෙන් කසකැවිලා වීර්යයෙන් පණ පිළිලා අපි ළඟ තියෙන මේ වැටි වැටි යන සද්ධා සතිය අඛණ්ඩ සුපතිච්චිත සතියක් වාටපත් කරගෙන හරියට මෙච්චර සීක්‍රයෙන් වෙනස් වෙන අරමුණ මත සංපත් වෙච්ච අරමුණක් මත වගේ සාන්ත භාවයට හිතපත් කරන්න. අරමුණ යන වේගයෙන් මෙහිට ගමන් කරමින් හරියට සංපත්ත්‍යක්ෂයා බලා ඉන්නා වගේ විපස්සනා සමාධිය ක්ෂණික සමාධිය පහළ කරගෙන ඒ ඒ ධර්ම වල නාම කොටස් රූප කොටස් වෙන් කරගෙන ඒ ඇතුළත අටව සවිස්තර දකින්න මේ විදර්ශනා ප්‍රඥාව පහල කර ගැනීමට නැත්නම් මේ කියන සද්ධා විදේක සමාධි ප්‍රඥා පහල කර ගැනීමට අපි මේ සුවාකාර රැස් කර ගන්නලද සියලු කුසල් සියලු කායික ප්‍රායෝගික ශක්ති මේ ධර්ම දේශනාවේ කලින් ආන ධර්ම දේශනාවල ඇති ධර්ම කරුණු ඒකාන්තයෙන්ම අපිට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්ම දේශනාව අද මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සුපතිචිත් සතිය පිහිටාවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයකුත් විනාඩි 15ක් විතර ගත වෙලා තියෙනවා මේ ඒ පැයකට වැඩි ගත වෙන එක මම දැන් අහවත් ඒක උත්සාහයක් තියෙනවද කියලා නැත්නම් කාලේ ප්‍රශ්නයක් නැද්ද ඒක මට ආවට පස්සේ කිසිම ඉවර කිව්ව නැත්නම් අනිත් දවසේ කරන ගොඩක් කරලා මතක නැතිනවා එයා වෙලා මේ කියන්න හම්බ වෙනවා වඩා හොඳයි. ඒක නිසා මේ කාලේ ටිකක් වැඩි වෙනවා නම් සමාව ඉන්නවනේ මොකද රැ වෙනවා වැඩි. දවල් කාලේක නම් ඔගේ එක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි අපි මේක මේ ධර්ම දේශනා සභා වාරේ සමාප්තිය දක්වා ඉස්සලා මේ දැන් මේ දේශනා වෙච්ච කාරණා පිළිබඳව වහා දැනගත යුතු නැත්නම් කිය යුතු කාරණාවක් තියෙනවනම් අපි ඒකට සභාවට පොඩි ඉඩක් දෙමු. එහෙම නැත්නම් අපිට මේ තරම් ලස්සනට මේ බුද්ධ ශාසනය කටයුතු කරගෙන යන්න මේ තාකල් මේකට සුරතව පවත්වාගෙන ආපු ඒ වටිනා ආචාර්ය සත්පුරුෂ පරම්පරාව අපි කනෝ වැඩි දෙමව්පියෝ ඒ වගේම මේ අපිට පේන්නේ ඉන්න මේ දේවල් රකින්න නැත්නම් මේ පින් පවර්ලා අපි ඥාතියින් ඉන්නවා නම් මේ වගේ පින් ගන්න කැමති අත්නම් පින් පමුණුවලා අපටත් මේ කරගෙන යන වැඩ පිළිවෙල නිසා කවදාකවත් අමනෝචයේ අපණ්ඩිතයේගේ අසත්පුරුෂයේගේ දක්වන දර්ශනයක් නොවේවා අපට පණ්ඩිතයේගේ අසුර සත්පුරුෂයන්ගේ ඇසුර නැවතනවා කියලා. ඒවා විශේෂයෙන්ම අපි ඇසුරකින් පාර කරගත්තේ ජීවෝසමනිකාරේ පාර වේවා ධර්මාදාර ප්‍රතිපත්ති ධර්ම ශ්‍රවණය ලැබීමේ නැත්නම් ඒ ධර්ම ලැබීමෙන්ම ලැබිය යුතු සෝවාන් ආදී මාර්ග ඥාන පිණිස මේ කුසල හේතු වේවා කියන ප්‍රාර්ථනා ගාථාවෙන් අපි ඉම කරන්න බලාපොරොත්තු වෙනවා. කාටරි මොනවද කියන්න කරන්න තියෙනවා නම් සුළු වේලාවක් ඒ සඳහා දෙන්න. Thank you. භාවනා පිළිවෙලට සාලක් කරනවා. විශ්ව ක්‍රියා පිළිවෙලේ හරින කරගෙන අවධානය යොමු කරලා විපාකදී කුමාරවන්දී ප්‍රතිමත සමාධිය දියුණු කරගෙන ඉස්පස්සේ ඔයගේ ඉස්පස්සන ප්‍රතිකාරයෙන් මම දේශනා මුලදී මතක් කරේ මේ සතියෙම සමත සමාධිය විපස්සනා සමාධිය දෙකම එක ගැනීම සඳහා ප්‍රයෝජනවත් කරගන්න පුළුවන්. එතන සමස්ත සමාධිය සඳහා කරන ක්‍රමේ නම් ඒ සත්‍යපට්ඨාන සූත්‍රයේ කියන විදිහට සතෝ වාස සති සතෝ පස්ස සති ආදී වශයෙන් අරගත්තට පස්සේ බලන්නේ නම් ඇත්තටම හැකෙන තැන ඉඳලා තමයි නමුත් බලන්නේ හුස්ම රැල්ල තියා. විපස්සනා යෝගාවචරය ඇත්තටම බලන්නේ හැකෙන තැන ඉඳලා තමයි බලන්නේ හැබැයි අත්දැකීම තියා. එච්චරයි වෙනස. ඒ නිසා සමත යෝගාවචරය හුස්මේ දීක කිති බව මුලමදාග වශයෙන් බලනවා. විපස්සනා යෝගාවචරය හුස්ම වැඩිම නිසා ඇතිවෙනා වූ කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති ආදී ඒ කාය විඥානයේ ඇතිවෙන ස්වභාවික අරමුණ දිහා බලන නාම රූප කොටස් දිහා බලන මේ දෙකටම සත්‍ය අවශ්‍යයි මේ දෙකටම සත්‍ය අවශ්‍යයි අපි කියනවා නම් සීසෝ පෙත්තක් තියෙනවා පෙත්ත කියලා තමයි සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා සීසෝ කියලා මොක වැඩ කරන්නේ අර මැද හරියට කියලා තියෙන මේ මොකක්ද කියන්නේ කනෝඩ තමයි. ඒ කනෝඩේ ඉඳලා අපිට පෙච්චි මේ පැත්ත බලන්න පුළුවන් මේ පැත්ත බලන්න පුළුවන්. ඒ වගේ කනෝඩේ හිතුවොත් තමයි වැඩි ලේසි. ඒ නිසා සතිය කරනකොට අනිවාර්යයෙන්ම හැපෙන තැනම තමයි මෙදිහත් වෙන්නේ. හැපෙන තැන ඉඳලා ඒකට හේතු වෙන ආරම්භණය වෙන නැත්නම් ස්ට්‍රයික් එලිමන්ට් එක වෙන උලංගල දිහා බලන ඉන්නවනම් අපි කියන එකට සමත සමාධිය කියලා. නමුත් එතනම ඉඳලා අරක කරන්න බැරි යත්තන්න සමහර විටක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගුණ වැඩිම නිසා ඇතිවෙනා වූ අර අත්දැකීම කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති ඒකට වැඩි උගාවක් යොසුයි ඒකට කියන අපි සංස්කාර කොටස් කියලා ඒ විදිහට සංස්කාර කොටස් තියා ගන්නවා නම් විපස්සනාව එතකොට සර්වච්ඡ වේදනාව හැටියට සමතුපූර්වංගව විපස්සනාවක් යන්න පුළුවන් ඒ කොහොමද හුස්ම රැල්ල දිහා හොඳට බලනද මම හිතන්නේ මේ ඉන්න උපදින කී ඒක තමයි කියේ ඒ හුස්ම රැල්ල මත හොඳ සමත සමාධියක් ගන්න හැබැයි සම සමාධියේ එක්ක ප්‍රථම ධානය, දෙති ධානය ආදී ධානකට එකක් කරගෙන ඊට පස්සේ විපස්සනාවට යනවා. එතකොට සමත පූර්වාංගව විපස්සනාව කියනවා. නමුත් සමහරුන්ගේ ඒ විදිහට යන්නේම නැහැ. උලන් ගන්න අහුවෙන්නේම නැහැ. නමුත් ඒ වෙනුවට උලන් ගන්න වැඩිම නිසා ඇති වෙන අත්දැකීම, අත්විඳීම හොඳට ප්‍රකට වෙනවා. මෙන්න විදිහට කියනවා ආනාපානට වැඩි බිම්බී රැකීම ප්‍රකට. ඒත් හැබැයි පාඩුවක් නැහැ. එතකොට විපස්සනා පූර්වංගම සමතට යන්න පුළුවන්. යම් විදිහකට ඒ යෝගාවචරයට පුළුවන් නම් මේ මත වෙන මත වෙන අරමුණේ දුරට සතිය කර්මන්නේ කරගන්න එතෙන් ගියාට පස්සේ ඕනනම් ආයශරයක් අවශ්‍යතාවයක් නැහැ ඕනනම් සමතට යන්න පුළුවන් මොකද හිතේ අර ගුණ ධර්ම ටික සද්ධා විජේ සති සමාධි පස්සේ ගන්නාට පස්සේ කොණ්ඩේ කියනවනම් දැතර බඳින්න පුළුවන් ප්‍රස්තාවක් තියෙනවා අපිට ඕන කාගේ කොණ්ඩේ තියෙනවා නැත්නම් ඉතින් මොස්තර දාන්න වෙන්නේ කඩෙන් ගෙනාවු කොණ්ඩේ කියනවා උගදෙනින් කඩ මොස්තර දාන්නේ භාවනා ලෝකේ කඩෙන් ගෙනාවු වයින් තමයි සමන්ද කියලා ඒ ශ්‍රද්ධා විදියේ සමාධි ප්‍රඥා නැහැ. ඉතින් ගොඩාක් භාවනා જાති කියනවා පොත්වල තියෙන දේවල් ගල් වටාරම් කටපාඩම් කරන කියවනවා අරක ලැබුවා මේක ලැබුවා කියලා අරුන් ගන්නවා කියනවා. ඉතින් අන්තිමට බලනකොට වෙලා තියෙන හදිස්සියකදී අමලයකදී හිතපු තැනක් ඇති වෙනවා. ඒක නිසා සමතපොබ්බංගප විපස්සනාවක් කියනවා. ඊට පස්සේ යුගනද්ද භාවනා කියනවා. වරක සමත වරක විපස්සනා. මෙන්න මේකදී නම් ඉතාමත් වැදගත් වෙනවා හරියට තමන් අත්දැකීම් කියන එක. මේක පැටලවිලක් නෙවෙයි. සමහරුන්ට හිතෙනවා වේලාවක සමතේ. ඒක පරියන්ක හොඳට සමතේ වැඩ කරනවා. සමාලාට විපස්සනා වැඩ කරනවා. තව විදිහට කියනවා එක පරියන්කේදී හැපෙන තැන ඉඳලා හුස්ම ගන්න හොඳට වැටෙනවා. තව වේලාවක වැටෙනවා හුස්ම ගන්න නිසා ඇති වෙන අර කම්පන චංචල උණුසුම් සිසිල් ගති. දෙකම දෝෂයක් නෑ. හැබැයි හොඳට කිරි මෙවයි වතුර මෙවයි ගොම මෙවයි මුත්‍ර මෙවයි කියලා දැනගන්නවා. කනවා වුණොත් තමයි ප්‍රශ්නේ. කලවම් වෙන්නතෝගෙන යන්න හොඳට වාර්තා කිරීමේ දක්ෂතාවය ඇති වෙනවා. ඒ නිසා ඔය ඉස්සන් වල ඉදිත් මට ලෝකාවතර හම් වෙනවා කෝට්ට පාත්‍ර පන්තිෙන් හම් වෙනවා මෙතෙන් හම් වෙනවා මගේ කතා ස්වරූපේ මනාපේ ප්‍රකට භාවය මේ ප්‍රමුඛ භාවය මම විපස්සනා දුන්නට උගවදෙනකොට අදාහ ගන්න බැරි තරම් මේ ගෙවල් දරවල මේ තරම් විශාල ප්‍රසතියදී උගවදෙනගේ සමතේ හරියilla කියනවා එහෙම වෙනකොට මම කරන්නේ සමතේ දිගේම තව දියුණු කරනවා මොකද මේ පුද්ගලයාගේ තියෙන විශේෂ ගතිය නිසායි නැත්නම් ඇත්තටම ගමතේ කරන්න මේ විශේෂ පරිසරය අවශ්‍යයි. නමුත් මේ අත්ව දැනටම ඒ තියෙන සබ්බ සංකාර බය දක්වපු නිසා හෝ ඒ ගැලවෙන්න තිය ආශාව නිසා කොහොම හරි තමන්ගේ නිවස කෝවිලක් පන්සලක් පාඩපත් කරන කටයුතු කරනවා. එහෙමනම් හොඳම දේ තමයි මේ සමත සමාධිය දිගේ ඉදිරියට ගිහිල්ලා එතකොටත් අර සද්ධා විදයට සමාධි ප්‍රශ්න වැඩිමක් සිද්ධ වෙනවා. ඒකත් ඒ පසනාවට යනවා. ඒ නිසා කොයි එකද ඉස්සර කරන්න ඕනේ කියන එක ඉතර වැදගත් නෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ආනාපානෙ හිත දාලා හිත මොකද්ද කියවන්නේ කියලා බලන එකයි තියෙන්නේ. ඒකට මම දෙන්නේ දර්ශනේ තමයි ලංකාවේ නම් ওই පොඩි එකෙක් ඉපදිච්චා මිදුණු කට ගන්නවා කියන එකක් කරනවා. ඉපදිච්ච ගමන් කරන එක නෙවෙයි. ඒ වෙලාවට කරන්නේ මේ පොඩි ළමයි කැමති ඔක්කොම දේවල් කරන වටේට තැම්පත් කරනවා. කෑමක් තියෙනවා, පොත්පත්ුත් තියෙනවා, යන්ත්‍ර සූත්‍ර උපකරණ කියලා පොඩි එකා මැදින් ගෙනත් තියෙනවා. කැමති දෙයක් ගන්න කියලා. අම්මත් බලනවා තාත්තත් බලනවා ඊළඟටත් බලනවා මේ මොකද්ද මෙයා අල්ලන්නේ කියලා. ඒකෙන් කියනවා මෙයා ඉස්සරහට මේ පැත්තට යයි කියලා. ආන්නේ වගේ දුන්න දෙනවා මිස පොඩි කාට කියන්න අරගන්නේ පොතක් කරගන්න, කෑම ගන්න. එතකොට ඒක ඉන්නු කරගෑමක් වෙන්නේ නැහැ. අන්නේ වගේ සතිය හොඳට ආනාපාන කරන්නේ ඉස්සලා හොඳට පරියන්කේ ඉඳගෙන පරියන්කේ හොඳට සමබර කරලා ඒක අමතක කරලා ආස්වාද ප්‍රසවාස වෙන්න ඇරලා හොඳට ආස්වාද ප්‍රසවාස දිහා බලන්න. මේ ආධුනිකයන් මේ කර්මගතියත් මේ කරන්නේ. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ තමයි ගැටෙන්නේ සහිත ස්වභාවයෙන් යන්නේ ඒ අරමුණටද එතන අරමුණ වෙනවා අරමුණ කරනවා කියන එක අදහස් කරන්නේ ආනාපාන මේ හුස්ම රැල්ල හුරන් රැල්ල එහෙම නැත්නම් ඒ අරමුණ නිසා ඇති වෙන අදුපු පන්නේ වශයෙන් ඇති වෙන කම්පන චංචල උණුසුම් ගතිය දෙකම වරංගුයි දෙකම වරංගුයි නම් අවශ්‍ය කරලා තියෙන මේක හරියට ඒ විෂ දෝරෙන් කොට දැනගන්න ශක්තියයි එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සමතේදී ඉස්සර වෙන්නේ විපස්සනා නැත්නම් දෙක යුගනන්තරට යන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්නේ අපේ කොහොඳයි මොකද මම මුලින්ම මතක් කරේ ඒකයි. අර පෙට්‍රෝල් වාහනයකට ඩීසල් ගන්නවා වගේ මේ සමත කරන වශයෙන් විපස්සනා උපදේශ රසයවත් විදිහට දීපුවාම පටලැවෙනවා. ඒත් මට ඒකට කාරණා දෙයක් නැහැ මොකද මෙතන ලිපියෙම ඉන්නවා. කාටත් සාමාන්‍යයෙන් යමක් කමක් දැනගන්න පුළුවන් නිසා මම මුලින්ම කිව්වේ මේ උපදේශ පන්ති දෙක දෙකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. යුගනන්ද කරන කටයුතු දෙකම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒවා හැම වෙලාවෙදීම කර්ම සාකච්ඡාවලදී කමතහන් සුද්ධ කරන වෙලාවෙදී තමන්ගේ තමන් වැඩේට බහ ගන්න හැටි අත්දකින්න දෙය කියනවනම් ඕන වෙලාවක බුදුරජාණන් පුළුවන් ඉන්න තැනින් තව පියවරක් ඉදිරියට යන්න උපදෙස්. දැයි ඒකදී ප්‍රශ්න ඉදිරියට එන්න තමයි මම අර කලින් සඳහන් කරපු විදිහට සාකච්ඡා කරලා අපි ලෝකාත්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරේ સમાප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකතෝ සියලු දෙනාම ස්ථාවතාකාදී ගාථා සජ්ජනාර කෙරෙන්නේ. එත්තාවතාජ අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාජ අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා පස්සි සිද්ධා ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සාසනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ කාසනාගතාව හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු සාව නිපාන පත්‍ත්‍යා Thank you.